අනුව මේ කරගෙන යන වැඩට අනුග්‍රහ කරන්න ඕනේ කියලා අපේ ශක්ති ප්‍රමාණය. එතකොට මේ භාවනා වැඩමුළුවට භාවනාවට දක්වන අනුග්‍රහය චේතෝ විමුක්ති ඵලයට හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තියට හේතු භූත වෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ හිතා ගන්නවත් බෑ වගේ හිතනේ මහා ඵලයක් වෙන චේතෝ විමුක්ති ඵලය හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තිය වෙනුවෙන් අපි කරන අපවීම කැපවීම නැත්තම් මේ අනුග්‍රහිතය සාමාන්‍ය බුද්ධියෙන් කෙරෙන්න ඕන එක. අන්නේ කල යුත් භාවනා යෝගාවචරය විසින් අනිකු සියලුම කරුණු අංග සම්පූර්ණ කරගතතර පස්සේ කළ යුතු අනුග්‍රහය අනුග්‍රහිත සූත්‍රයේ ਸਰුවචනanse දේශනා කරලා තියෙනවා. අපට අනුකම්පා පිණිස ඉතින් ඒක කියලා තියෙනවා භාවනාවට පෙළඹෙන කෙනා Taman ඒ කරගෙන යන භාවනාව මුදුන්පත් වීම සඳහා සීල අනුග්‍රහිතය කරන්න. ඒ නිසා අපි මේ වැඩමුළුවකදී මුලින්ම විශේෂයෙන්ම උපාසක උපාසිකා පිරිස අර නිත්‍ය පන්සීලෙන් උපෝසත අටාංග සීලයට ඔසවා තබනවා. ඉතින් අපි ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ හිත අලුත් කරගන්න හිත ධෛර්ය කරගන්න අපි ගන්න උපක්‍රමයක්. අපි ඒකට සුදුරිදි අඳිනවා, බාපණයක් දානවා, තව සුදුරිදි අඳගත්තු පිරිසක් එක්ක ඉන්නවා. নানা ප්‍රකාර විදියට මේ වත්තු විසද ක්‍රියාව කරනවා. ඒකේ එක අංකයක් තමයි අපි වඩා සීලාචාරයන වඩා ශිෂ්ට සම්පන්න වඩා සීතල වෙන වඩා සීල් රකින්න. ඉතින් ඒක මතින් ඒ සීලවලට සිල්පදවලට ගරුව මතින් හිතා ගන්න පුළුවන්. අපි ඇත්තටම මේ භාවනාවට අනුග්‍රහ කරනවද නැද්ද කියලා. ඒ නිසා ඒක හැම වෙලාවෙම හිත අලුත් කරගන්න කාරණාවක් කරගන්න. ඉතින් ඊයේ අපි මේ Nissan වණ්ඩ පැමිණිච්ච පිරිස් අද උදේ ඒ සීලයක සම්පත් කරවීම නැත්තම් ඒ උපස්ථානේ කරලා තියෙනවා. ඊට පස්සේ සූතානුග්‍රහිතය කියලා එකක් තියෙනවා. සූතානුග්‍රහිතය කියලා කියන්නේ අසුවිරු ඥාන සඳහා පොතේ දැනුම සඳහා බහුසුත භාවයේ සඳහා අපි වරින් වර වරින් වර පරතෝ ഘോഷය කියන ඒ බණ අහනවා කියන දෙයට යෙදෙන්න අපි එක එක ශේෂ්ත්‍ර වල ඇත්තටම බොහෝ විට කෙලපැමිණිච්ච ඇත්තෝ නිසා අපි දන්න ශේෂ්ත්‍රය අපට අලුතෙන් අහන දෙයක් නැහැ. නමුත් මේ භාවනා ශේෂ්ත්‍රය කිව්වහම හිත වදන හදන වැඩේ කිව්වහම ඒකට අපි තාම අතදරුවෝ ලදරුවෝ ඒකට කියන්නේ ආධිකම්මික විපස්සක කියලා. නවකයෝ ඉතින් අපි මේ ධර්ම ගෞරවයෙන් යුක්තව නැවත නැවත බණ ඇසීම කරන්නේ මේ හැදෙන පැලේට වතුර ටික අවක් කරන වගේ දක්වන අනුගහිතය. ඉතින් දැන් අපිට පැය ඇවිල්ලා තියෙන දවසේ ඒකට. ඒක නිසා අපි හැමදාම මේ වගේ පැයක් සමාල්ර මගේ දේශනා විලාසය අනුව ටිකක් වැඩිපුරත් ගන්න. ඊට පස්සේ සාකච්ඡා අනුග්‍රහිතය කියලා එකක් සරුවචනාංශي අපිට උගන්වලා දීලා තියෙනවා. ඒක තමයි අපි දවල් පැයක් විතර වෙලා අරගෙන ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කිටිලි එහෙම නැත්නම් ප්‍රශ්න ਵਿਚਾਰාත්මක වැඩ පිළිවෙලක් වශයෙන් කෙරුවේ. මේවා විහිළු නෙවෙයි. ඒ මොකද මේ අපේ ශාසනයේ විතරයි ධර්ම සාකච්ඡා තියෙන්නේ. අනෙක් කිසිම ශාසනයක ඒ සුද්ධ ලියවිල්ල සාකච්ඡා කරන දෙයක් නැහැ. gediya pitirima ගන්න එකයි තියෙන්නේ. මේ ශාසනයේ විතරයි සරුවචනාංශي අපට අවසර දේවව දාලා තියෙන්නේ. අඩු ගානේ සරුවචනාංශයට දොස් කිව්වත් ඒ විමසා බලලා ගන්නේ දොස් කියව පවණින් හිත නරක කරගන්න එපා. දොස් කියන එක නඩ මේ කියන දේ ඇත්තද නැද්ද කියලා බලන්න ඔළුව නරක කරගන්න නැතුව සලකා බලන්න. සරුවචනාංශයේ ගුණ ප්‍රකාශ කරත් gediya පිටින් බාර ගන්න එපා. ඒක විමසුන් උනේ සලකා බලන්න. කවුරු හරි ಗುಣ කියනවනම් ඔබ ඔබතුමා මොනවද දැනගෙනද මේ බුදුහාමරගේ ಗುಣ කියන්නේ? එතකොට එයා අර්ථයෙන් සපෙලා කියයි. චර්යාවෙන් සපෙලා කියයි. එහෙම නැති හරිය නිකන් අතිශෝක්ති. ඒව මේ ශාසනයේ එච්චර ලොකු දේවල් විදිහට සලකන්නේ නැහැ. ඒ නිසා අපි වෙන කෙනෙක් එක්ක කතා කරනවා නම් චර්යායේන සම්පාදේති කියන විදිහට තමන් තමන්ගේ චර්යාවෙන් අපදානෙන් ඒක සපේලා උත්තරයක් දෙන්න පුළුවන් එකක් කතා කරන්න ඕනේ. බැරි නම් කියන්න ඕනේ මේ ශේෂ්ත්‍රය මම දන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපි ධර්ම සාකච්ඡාවේදී කරන්නේ. තමන් භාවනා කරනකොට මේ උපදේශ ක්‍රියාවත් කරනකොට මොනවද දැක්කේ? මොනවද දැනුනේ? මොනවද අත්විඳේ? මොනද අත්දැක්කේ කියන එක අපදානෙම සපෙලා කියනවා. ඉතින් ඒක අපේ එදිනදා ජීවිතේ කරන්නේ නැහැ. අපි එදිනදා කරන්නේ කරන හරියක් වල්පල් තමයි. සම්පප්පලාපයි. ඉතින් ඒක නිසා මෙහි ආවට පස්සේ අපි ධර්ම සාකච්ඡා කරලා යම් ආකාරයකටද ආර්යයන් වහන්සේලා ආර්ය සමාජයක සාකච්ඡාවක් කරන්නේ අන්නේ විදියට නිකන් අර සෙල්ලම් ගෙවල් හදන බබාලා අම්මල තාත්තලා කරන දේවල් සෙල්ලම් ගෙවල් හදලා කරනවා වගේ අපි උත්සාහ කරනවා ධර්ම සාකච්ඡාවක්. අර්ථයක් සලකලා ව්‍යංජනයක් සලකලා කටයුතු කරන්න. ඉතින් ඒකත් අපි කරන යටත් යටහත් පහත් වැඩක් අනුග්‍රහිතයක්. එතකොට තමයි සරුවචනන්සේ සඳහන් කරන්නේ ඒ තමන්ගේ සමත භාවනා අනුග්‍රහිතය විපස්සනා අනුග්‍රහිතයක් සිදු වෙන්නේ. පැත්තකටලා තමයි භාවනා කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන දේ හරියට අහගෙන හිටියොත් සාකච්ඡා කරලා විසඳ කරගත්තොත් මම මේ ඉන්නේ සීලක පිළිහිටලා කියලා හිත සමාදන් වුණොත් ඒ ඉඳගෙන ඉන්න එකම ලොකු සතුටක්. ලොකු සාසනික මෙහෙවරක් Tamanටත් මෙහෙවරක්. එතකොට විපස්සනාට ඉදේනවා. ඉතින් ඒ නිසා මෙහෙම 10ක් 15ක් 20ක් 30ක් එහෙම වෙනවා කියනකොට මේ අවුරුදු 2600ක් ගිය සාසනයක ඒක බොහෝම සතුට වෙන්න පුළුවන් දෙයක්. ඒක මනුස්ස ජීවිතේ පෙළහරක්. අපිට උඩ නැටුම් පාතරට නැටුම් බලන එක නෙවෙයි වෙන මැජික් බලන එක නෙවෙයි මෙච්චර වැඩ රාජකාරී බහුල කෙනෙක් මේ වගේ සමූහයක් වශයෙන් ඇවිල්ලා මේවා කරනවා කියනකොට ඒකට දකින්න අහන්න ලැබුණත් ලොකු දෙයක්. ඉතින් ඒ නිසා අපි මේ වචනටක ඉදිරිපත් කරේ මේ අපි පැයක් මේ සඳහා අහුම්කන් දීමකට ලක් වෙන්නේ ඇයි? ඒක අපිට සරුවච්චන් වහන්සේ අනුග්‍රහිතයක් විදිහට දේශනා කරපු නිසා. ඉතින් අපිට දැන් බැලුවොත් අපේ ළඟ තොරතුරු අනුව මේ පසුගිය වැඩමුළු 94ම කරපුවා ඒ සූත්‍ර වශයෙන් අපි ගාව වාර්තාගත කරලා පෙළ ගස්වල තියාගෙන ඉන්නවා හැම වැඩමුළුවකදීම අපි මේ වගේ දවසේ සෑහෙන වෙලාවක් ගන්නවා ධර්ම දේශනාවක් සඳහා. ඉතින් ඒ වැඩපිළිවෙලේ පොඩි චාරිත්‍ර වගේක් තියෙනවා. එකක් තමයි අපි එක සූත්‍රයක් අරගෙන ਸਰවඥ දේශිත සූත්‍රයක් කරන ඒක දවසින් දවස දවසින් දවස ගැඹුරට ගැඹුරට දේශනා මාලාවක් විදිහට පවත්වන එක. ඉතින් මේ වැඩමුළුව සඳහා අපි ඉදිරියෙන් තියාගත්තේ උපවාන සූත්‍රය කියලා සංයුත නිකායේ මහා වර්ගයට අයිති සූත්‍රයක් ඒක ඇත්තටම ਸਰුවඥ භාසිතයක් නෙවෙයි ශ්‍රාවක සාකච්ඡාවක්. නමුත් ඒකට අපි ත්‍රිපිටකය කියලා බුදුආමරෝගේ ශ්‍රී මුක දේශනාවෙන් තලකනවා. ඊට පස්සේ සමහර වෙලාවට සමහර වැඩමුළු සංවිධානය කරන ඇත්තෝ සමන්ට ruci සූත්‍ර තෝරලා දෙනවා. ඉතින් මේකෙදී එහෙම එකක් සිද්ධ වුණේ නැහැ. ඒ වාගේම තමයි මේ උපවාහන සූත්‍රය අපි 92 93 94 95 කියන මේ වැඩමුළු ඔක්කොටම එක දිගට පාවිච්චි කරා. ඒකට හේතුව මේ උපවාහන සූත්‍රය ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්නේ සත්බොජ්ජංග ධර්ම. එහෙම නැත්නම් සංයුතනිකායේ මහා වග්ගයේ මේ බොජ්ජංග කාණ්ඩයේ තමයි බොජ්ජංග සංයුත්තේ තමයි මේ උපවාන සූත්‍රය කියන එක සංග්‍රහ වෙලා තියෙන්නේ. ඉතින් අපි කෙරුවේ 92 93 94 ආදී වැඩමුළු වල ඒ සති සම්බොජ්ජංගය ධම්ම විචය සම්බොජ්ජංගය විරිය සම්බොජ්ජංගය වගේ ඒ සූත්‍රයේ ඒ වචනේ අරගෙන ඒ වචනේ දිගේ ඒ බොජ්ජංගයක් ගැඹුරට වැඩෙන හැටි ධර්මයක් බොජ්ජංගයක් බවට පත් වෙන හැටි විපරිණාමයට යන හැටි දියුණු වෙන හැටි තමයි එකෙන් කතා කරන්නේ ඒ නිසා මම කැමැති මතක් කරන්න මේකෙදී අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ පීති සම්බොජ්ජංගේ කියලා පොත්පත් කියවනත් අහලා තියෙන නැත්නම් අපි මේ වැඩමුළුවේදී තේරුම් ගන්න හදන સંદર્ભයයි මාතෘකාවයි එතකොට මේ පීති සම්බොජ්ජංගය කියන එක එන්නේ බොජ්ජංග ධර්ම සතිය ධම්මවිචේට අත්තලක් දීලා ධම්මවිචේ වීරියට අත්තලක් දීලා මේ වීරිය කරන කෙනාට විතරයි ප්‍රීතිය තියෙන්නේ. එහෙම නැතුව බුබ්බඩයට කම්මැලියට වෙන පිංකම් කරන කෙනාට ඔය කියන ධර්ම ප්‍රීතිය ලැබෙන්නේ නැහැ. හැබැයි ඒක සර්වචන් වහන්සේ පවාගේ කරපු දෙයක්. ලෝකයා මිත්‍යා දෘෂ්ටිකයත් සම්මිය දෘෂ්ටික නිටතරම මේ ප්‍රීතිය හොයන තමයි මේ කරන තාක් ජඩ වැඩ කරන්නේ. ඒකෙන් තමයි මේක රැස් කරන තාක් කායික දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත හරහා පෞරස් කරන්නේ මේ Tamanට අවශ්‍ය සුඛය, ප්‍රීතිය හොයන තමයි. මේ සරුවචන් වහන්සේත් මහා ශාස්ත්‍රුන් වහන්සේ නමක් විදිහට පෙන්නනවා. මියන ගමනේදී නිවන් දක්වා යන ගමනේදී මේ ප්‍රීතිය අත්‍යවශ්‍යයි සමබර කරගෙන යන්න. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. ඒ මොකද සරුවත් යනසේ ඉස්සරහින්ව පෙන්වන්න හදන චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍යය. මේ දුක්ඛ සත්‍ය දුක අවබෝධ කරන සද්ධාවෙන් බහින කෙනා ඒ දුක්ඛ සත්‍ය අවබෝධ කරන ගමනේදී කොච්චරක් මාත්‍රාවට ප්‍රතිවාප වශයෙන් ප්‍රීතිය ගන්න ඕනද කියන එක දාර්ශනිකයන් බරපතල ප්‍රශ්නයක්. මේවැනි දුක් පිරිච්ච ලෝකයක ප්‍රීතිය ලබන්න පුළුවන්ද දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න වැඩ කරන එකනට කොහොමද මේ ප්‍රීතිය මේ ගමනට සම්බන්ධ වෙන්නේ කියන එක නිසා බුද්ධ ආගම පිළිබඳව ප්‍රධාන මත දෙකක් ඉදිරිපත් වෙලා තිනවා විශේෂයෙන්ම ආසියාකරයේ ගොඩක් වෙලාට ගරු කරන්නේ මේ දුක අවබෝධ කිරීම සඳහා දුෂ්කර ක්‍රියා කරලා අත්තකිලමතාන යෝගයට දාලා පුළුවන්තරම් විඳලා ඒ විඳවීම භාවනා ලෝකේ ජාග්‍රහණයක් කරගන්න. ඊට අමතරව මෑතකදී බුද්ධ학ම පිටරට ගියාට පස්සේ නැත්තම් බටහිරට ගියාට පස්සේ ඒගොල්ල කියනවා නෑ එහෙම කරදර වෙන්න අපිට ඕනකමක් නෑ නැද්ද ඔය පාරේ අතරමඟවත් මේක සන්තෝෂෙන් කරන්න පුළුවන් තරම් මේක ප්‍රීතියෙන් කරන්න පුළුවන් තැනක් කියලා ඒගොල්ල බලනවා ත්‍රිපිටකයේ කොයි කොයි තැන්වලද බුදුහාමුදුරෝ මේ ප්‍රීතිය ප්‍රමෝදය සුගත ගුණය මේ හිනාවෙවි ගමනක් යන ගතිය පෙන්ලා තියෙන කියලා. ඉතින් ඒ බටහිර චින්තනයේ තියෙන ඇත්තෝ බුදුරජාණන්සේ යම් තැනක මේ දුෂ්කර වත එහෙම නැත්නම් මේ ගම්බීර ගැඹුරු මේ බ්‍රහ්මචාරිය රකින්නකොට ප්‍රීතිය මත කරන දේවල් බටහිර ලෝකේ ත්‍රිපිටකයේ කියෝ නැත්තෝ හරියට ඉස්මතු කරලා පේනවා. ආශය කරේ ටිකක් ඒකට මේ අසාත් අසාත්මක தත්ත්වකටපත් වෙලා තිනවා. ඒකේ පිළිගන්න කැමති නැහැ. නමුත් ਸਰවඥාන්සේම පැත්තක් අරගෙන නැහැ. අවශ්‍ය වෙලාවේ ප්‍රීතිය පෙන්වන්නට පෙන්ලා දීලා තියෙනවා. ඊට පස්සේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හැටි පෙන්ලා තියෙනවා. මම මේ මතු කරන්න හදන්නේ දේශනාව හරහා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රීතිය ලබන ක්‍රම දෙකක් කරලා තිනවා සම්මතයෙන් සමාධියෙන් නැත්නම් සමාධිය හරහා ප්‍රීතිය ලබන හැටි හා විපස්සනා ප්‍රීතිය කියලා එකක් මේකේ මේ විපස්සනා ප්‍රීතිය කියන එක කලාතුරකින් අහන්නවත් හම්බෙන දෙයක් හැබැයි හරියට පෙතට වැටුනොත් පතමනසිකාරයට තා උපාය අල්ලගත්තොත් උපාය මනසිකාරයට නැත්නම් යෝනිසමනසිකාරයට ඒක පුදුමාකාර සතුටක් පුදුමාකාර ආඩම්බරයක් අපි බුද්ධ පුත්‍රයෝ වශයෙන් අපි මේ යන්නේ කොච්චර සන්තෝෂෙන්ද කියලා. දුක අවබෝධ කරගන්න තමයි යන්නේ. මේ බුදුරජාණන් වහන්සේ රහසේ භාවනා කරන අයට විපස්සනාවෙන් සතුටක් මත කරලා පෙන්ලා දීලා තියෙනවා. ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්නේ නැති අයට ඒකම දුකක් වෙනවා. ඒකයි ඒකේ තියෙන වටිනාම ලස්සන. මේ බලන ක්‍රමයේ හැටියට දුක සැපක් කරගන්න හැටි ඊට පස්සේ ඒක දුවන වාහනයක දුවද්දිම කාර් එකේ බැටරිය charge වෙනවා වගේ භාවනා කරගෙන කරගෙන යනකොට ඒ ප්‍රීතිය මොනම ආමිෂ සුඛයකම ලබා ගන්න තරම් මතුවෙන හැටි හැංගිලා තියෙන්නේ මට පුද්ගලික මතයක් ඉදිරිපත් කරන්න අවසර දෙනවා නම් විපස්සනා විතරයි. ඉතින් මේ දවස් හතරේ වැඩ පිළිවෙලක අපට එච්චර ගැඹුරකට යන්න පුළුවන් වෙයිද කියලා සැකයි. කෙසේ නමුත් උත්සාහ කරනවා මේ බණ අහන ඇත්තන්ගේ තියෙන සුතමේ ඥාන එහෙම නැත්නම් මේ ප්‍රීතිය පිළිබඳව හිතාමතා තියෙන දේවල් හරහා අපිට මතු කර ගන්න පුළුවන් සුවිශේෂී ප්‍රීති අවස්ථාවල් තියෙන විපස්සනා කරනකොට ඒක අපි නොදැන සිටියට සූක්ෂම බුද්ධියෙන් බැලුවොත් දැන ගන්න පුළුවන් දැනගත්ත දවසේ ඉඳලා මේක බොජ්ජංගයක් බවට පත් වෙනවා මේ බොජ්ජංගයක් වඩටපත් වෙනවා කියන එකටත් අර්ථකතනයක් ඕනේ. මෙතන ඉන්න උඟ දෙනෙක් භාවනා කරන අය ගත්තොත් ඒ භාවනා කරන්නේ මේ මතක ශක්තිය වැඩි කරගන්න, ලෙඩ රෝග සුව කරන්න, රට්ටු භාවනා කරන්නේ ඉඳ පිං කරන්නයි අනම් මනං මේ බොහොම ආසන්නයේ තියෙන හේතු කරුණු ඉදිරිපත් කරගෙන. මෙහෙම කරගෙන කරගෙන යනකොට අපේ ජීවිතයේ දවසක එක්තරා සම්දිස්ථානයක තියෙනවා මේ මොනම දෙයකටවත් මේ භාවනා කියන්නේ මේ ජීවිතේ නිවන සඳහා පමණයි කිය. අන්න එදාට තමයි අපි කරගෙන ආපු ධර්ම බොජ්ජංග බවටපත් වෙන්නේ. එතකම් මේ අනුන්ට පෙන්නඳ තමන් උසස් වෙන්න එහෙම නැත්නම් මේ තියෙන යම් යම් ප්‍රශ්න දුරු කරගන්න සුද්ධ වශයෙන්ම කියනනම් ඇමරිකාවේ තන්නේ කර බුද්ධ ආගම තියෙන්නේ ලෙඩ රෝග සුව කරා තෙරපිටික් එහෙම නැත්නම් හීලින් බුද්ධඝම මේ තරම මැජික් වෙලා තියෙනවා දැන් මේක කරනකොට සියලු රෝග සනීප වෙනවායි කියලා. ඉතින් පොද්දි බැඳගෙන රහු බැඳගෙන මේ අපේ අමන සිංහලයත් අර සුද්දාගේ වචනේ අනුව යනවා හොඳයි. මොකද හේතුව තරුණ පිරිස වලට එහෙම අතේ පැලෙන උත්තරයක් දුන්නේ නැත්නම් එන්නේ නැහැ. ඒගොල්ලන්ට නිවන පෙන්වන්නට ඒගොල්ල කැමති වෙන්නේ නැහැ. නමුත් බුදුරජාන් වහන්සේගේ තියෙන ඉදිරිපත් කරන ක්‍රමයේ හැටියට ඒ වගේ කෙටි පටු ලාමක අදහසකින් ඉදිරිපත් වුණත් එයා දිගට වැඩ කරගෙන කරන යනකොට දවසක තේරෙනවා මම මෙච්චර මේ කැප කරලා දුවා දරුවන් අතහැරලා වස්තු භෝග අතහැරලා සප සම්පත් අතහැරලා මේ කරන වැඩි මගේ තුච්ච පුංචි ලාමක දෙයකට වටිනවද මම කරලා තියෙන කැපකිරීම මේ වගේ දෙයක් ගලවන්න පුළුවන්ද කියලා ගැටහිලා දිගට ගිහිල්ලා ගිහිල්ලා දවසක හිතනවා මේකට මේ ආයෝජනේ වටින්නේ නෛර්යානිකත්වයටමයි නිවනටමයි වෙන දෙයක් නෙවෙයි කියලා මේ පරිණාමයේ යක සම්දිස්ථානයක ඒ යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා. මගේ මේ ප්‍රයත්නය නිවන සඳහායි කියලා. අන්න ඒ වෙනස තමන්ටම තමන් මේ වෙන මොනම දෙයකටවත් නෙවෙයි මම මේ Brahmacharya රකින්නේ නිවන සඳහායි කියලා වැටහෙන දේ එනකොට යාගේ ධර්ම බොජ්ජංග ධර්මයටපත් උනා කියන එක තමයි අර්ථකතනෙදී. එතෙන් දෙනකන් අපි දුවන්නම් වාලේ තමයි දුවන්නේ. අපි දන්නවයි කියලා හිතා හිටියට ඇහුවයි කියලා හිතාන හිටියට භාවනා කරයි කියලා හිතාන හිටියට ළඟා වුණයි කියලා හිතාන හිටියට ඒ ඔක්කොම අපි මනින්නේ අනාර්ය වූ පෘ탁ඥන මිමේ ආර්ය භූමියකින් ආර්යයන් වහන්සේලාගේ පැත්තෙන් බලලා මේ Brahmacharya ප්‍රීති දනවන ලෞකික ලෝකෝත්තර ප්‍රීති දෙකම දනවන සම්මුති පරමාර්ථ ප්‍රීති දෙකම දනවන ආමිෂ නිර්ආමිෂ ප්‍රීති දෙකම දනගෙන අන්තිමට අවේදිත මට්ටමට යන්න කඩයිම පයින් තැන තමයි බොජ්ජංග කියලා කියන්නේ ඉතින් මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ අහන උපවාන ස්වාමීන් වහන්සේගෙන් යම් භික්ෂුවක් යෝනිසෝ මනසිකාරයට පැත්තුණා නම් පත මනසිකාරය දන්නවනම් මම මේ කරන්නේ කරන වැඩේ මෙන්න මේ මෙහෙමයි කරන්න කියලා යන පාර දන්නවනම් දැන් උපාය මනසිකාරය කියලත් මේකට අර්ථකථනයක් දෙනවා මේ වැඩේ කරන්න තමන්ගෙම ක්‍රමසහ විදි උපාය ඥානෙ පහල කරගත්ත යෝගාචරෙක් යෝගාචර භික්ෂුවක් කියලා මේක සඳහන් වෙලා තියෙන්නේ අන්න එයාට මන් දැන් බොජ්ජංග මගේ තුල පහළ වෙනවා. බොජ්ජංග නිසා මගේ පහසු වීරණයක් ඇති වෙලා තියෙනවා කියලා Tamanටම වැටහීමක් එයිද කියන එකයි උපවාන ස්වාමීන් ආන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඊට පල්ලෙහා මට්ටමේ අපි භාවනා කරන්නේ කාගැරි මෙහෙවීමකට. රංගපෑමකට. Tamanගෙම ඇතුලෙන් නෙවෙයි. මං කියන්නේ ඒක පවක් කියලා. නමුත් එතන තියෙනවා පුංචි චාටුවක්. පුංචි ෂටගතියක්. පුංචි මායාවී ගතියක්. බොජ්ජංග මට්ටමට යනකොට යෝනිසමනසිකාරය අනිවාර්යයෙන් පහළ වෙලා තියෙන්න ඕනේ. ඒ යෝනිසමනසිකාරය නිසා Tamanටම Taman ඉන්නේ මේ නිවන කරා යන ගමනකය ඒක සඳහා පහසු විහරණයක් මට දැන් පෙත පැහැදිලි අදිමුත්‍ය පහළ වෙලා මට උපාය වැටහෙනවා. ඉතින් මේ උපාය බුදුන් දුන්නට මම යොපයගත්තා. මේක මගේ ශක්තියක්. කියලා යාට ලොකු සතුටක් ඇති වෙනවා සාසනික උරුමයක් එන්න පටන් ගන්නවා මේක ප්‍රශ්න කරන උපවාන ස්වාමීන් වහන්සේගෙන් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ අපිට මේව ප්‍රශ්නයක්වත් අහන්න තේරෙන්නේ නැහැ අපිට මෙහෙම ප්‍රශ්නයක්වත් අහන්න තේරෙන්නේ නැහැ. ඉතින් අපි නම් අහයි එහෙම නැතුව මොකටද අපි භාවනා කරන්නේ? ඉතින් ඒකට තමයි භාවනා කරන්නේ කියලා අපි ගහපා දෙන්න ගියාට එක පැත්තකින් කටට උත්තරයක් දීලා ප්‍රශ්නයක් අහන්නේ අපේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ. උපවාන ස්වාමීන් වහන්සේ මේ වෙනකොට මේ කියන තාලෙට තමන්ගේ ධර්ම කොටාස වඩලා වඩලා බොජ්ජංග මට්ටම පන්නලා ඉන්නේ. ඒ නිසා උන්වහන්සේ කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් යෝනසුමනසිකාරයෙන් භාවනා කරනවා නම් එයාටම තමන්ගේම පච්චක් පච්චත්තම් වේදිතබ්බ විදිහට මම දැන් බෝධි මාර්ගයට වැටලා ඉන්නේ. මම අනිවාර්යයෙන්ම පෙතට වැටිලා ඉන්නේ. මට දැන් උපාය තේරෙනවා. මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ මේමයි, භ්‍රමචර්යය රකින්න ඕනේ මේකයි කියලා මට තේරෙනවා කියන එක වැටහෙන තැන තමයි මේ බොජ්ජංග මට්ටමට ධර්ම මෝරණොයි කියන්නේ. ඒ වටහා දීමන තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. අපි එතකන් යන්නේ සද්ධාහයෙන් වෙන්න පුළුවන්. අපි එතකන් යන්නේ වීර්යයෙන් ආයාසින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විමසුන් නුවණින් අපි ප්‍රයෝග ඥාන හරහා වෙන්න පුළුවන්. නැත්තම් චිත්ත ශක්තිය කියන භාවනාවේ සමාධියෙන් වෙන්න පුළුවන්. හැබැයි Tamanටම වැටහෙන වෙලාව පච්චත්තං වේදිතබ්බ විදියට එහෙම නැත්තම් අකාලිකවම නැත්තම් ඒහි පස්සිකම් කියලා ඔන්න බලන්න මේක ඇවිල්ලා කරලා බලන්න මේක මෙහෙම වෙනවයි කියලා Tamanටම ගහපා දෙන්න පුළුවන් මට්ටමට එනකොට ඒකට බොජ්ජංග කියනවා බොජ්ජංග මට්ටමට යනකොට ඒ කෙනාට පරෝපදේශ රහිතව වැටෙනවා මං යන පාර හරි මම කියන්නේ මේකටයි ඒකට අවශ්‍ය මූලික උපනිෂ්ඨ සම්පatti මයි ළඟ තියෙනවා භව සම්පatti මයි ළඟ තියෙනවා මම ඉන්නේ ඒ පාරේ කියලා තේරෙනවා ඒ කියන්නේ ඉස්සරහට පේන තියෙන සුබ නිමිත්ත පේන්න පටන් ගන්නවා ඊර නගින්න ඉස්සෙල්ලා අරුණ නගිනා වගේ ඉතින් අරුණ එළිය දැක්කනම් කවුරුත් දන්නවා තව ලංකාවේ වගේ රටක නිරක්ෂිත කිට්ටු විනාඩි 30කින් ඉර නගිනවා ඒක වළක්වන්න පුළුවන් ශක්තියක් ලෝකේ නැහැ ආන්නේ වගේ මේ අරුණුග්ගන් වාගේ අරුණලුවේ පේන වෙලාව තමයි බොජ්ජංග මත වෙන වෙලාව. ඉතින් මං කියනවා මං පිළිගන්නවා මේ දවස් හතරේ භාවනාවකින් අපිට ඒ මට්ටමට සියලු දෙනාම පත් වෙයි කියලා පත් වෙනව නම් හොඳයි පත් වෙයි නැද්ද කියලා කියන්න බෑ. ඒ නිසා අපිට සමහර විටක මේක තර්ක ඥාණයට අල්ල ගන්න පුළුවන් වුණත් ඒත් ලොකු ලාභයක්. මේ මේකයි මේ මේ සූත්‍රයෙන් කියන්න හදාන්නේ. මේක තමයි මේ හේතු ගන්නලා දෙන්න හදන්නේ කියන එක ණය විපස්සනාවට ආකාර පරිවිතක්කේට තර්කණයට අහුණත් ඒක ලොකු ජයග්‍රහණයක් ශාසනයට. එහෙම නැත්නම් මේ සුත්තමේ වශයෙන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මොකද්ද? හරියට යෝනිසමංස්කාරයෙන් භාවනා කරන කෙනාට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සත්ත බොජ්ජංග මට්ටමට එනකොට තමන්ටම තමන් දන්නවා මම දැන් අසවල් දිහාට යොද වෙලා ඉන්නේ යොමු වෙලා තියෙන්නේ මම යන්නේ මේ පැත්තට කියලා. එකෙන් කියවෙනම සත් පංච බල මට්ටමේදී පංච ඉන්ද්‍රිය මට්ටමේදී හතරක් වෙච්ච 이르දිපාද මට්ටමේදී සම්මා ප්‍රදන් වීර්ය මට්ටමේදී සතිපට්ඨාන මට්ටමේ තාම ෂුවර් එකක් නැහැ. තාම කනා බල්ලන් ගහනවා කොයි පාරද හරි ඒකේ ටිකක් යනවා මේකේ ටිකක් යනවා ආයෙ එනවා. ඒ තාම නෑ එකලසක්. මේ එකලසට චෛතසිකයක් වශයෙන් කියන්නේ අදිමුත්‍ති චෛතසිකය. අදිමුත්‍ති චෛතසිකයට උදව් කරන්නේ කුසල ඡන්දය. කුසල ඡන්දයට උදව් කරන්නේ සද්ධා. සද්ධාවෙන් එකන ඕන දෙයක් අදහන. මේ බුද්ධ ආගමේ ඉන්න බොහොම සද්ධාහන් ඉන්නකොට කතෝලික කෙනෙක් ඇවිත්තු අයියෝ පිසු කතා කරනද ඕගොල්ලන්ගේ ආගමේ දෙන්නේ නැහැද වාලෙතේ මොනවාට තකරන් දහඩු එකක්. අපේ ආගමට එන්නේ අපේ දෙයයන්ාන්සේ ඒ තරම ප්‍රසිද්ධයි. වාගේ වහලි දෙමිනවා දෙයයන්ාන්සේ දැකලා මෙන්න තකරන් තහට්ටු එකක් දෙනවා. එන්න කිව්වොත් මේ මිනිස්සයා කතෝලික ආගමට යනවා. බුද්ධාගම හිටියේ සද්ධාවෙන් තමයි. හැබැයි ඔය සද්ධාව කොච්චර තකතිරුද කියනවනම් ඒකට යන්න ඉඩ තියෙනවා. ලක්ස්ප්‍රේ පැකට් එකට, බයිසිකලයට, තහඩු ටිකට යන්න පුළුවන්. දොස් කියන්න එපා. අපිත් යන්න ඉඩ තියෙනවා. යන්නත් ඇති. ඒ සද්ධාව නෙවෙයි මේ බොජ්ජංග මට්ටමේදී. ඊටසේ කුසල ඡන්දයක් වෙනවා මේ බුදුහාමුදුරෝ පෙන්නපු දේ කර බලලා යුත්තට ලැබෙන්නේ මේ දෙයයන් නාන්තික අනුග්‍රහයෙන් හෝ ආශිර්වාදයෙන් හෝ පොත් කියුවට හෝ දාන දුන්නට හරියන්නේ නැහැ. කරමැලීමේ ආශාව එනවයි කියලා කියන සෑහෙන වීරත්වයක් තියෙන කෙනෙක්. බලුල්ලව කොටට භාවන જાතිය නෙමෙයි. බලුල්ලව කොටට භාවන જાතියකුත් ඉන්නවා. නමුත් Taman ඒකෙන් අයින් වෙලා නැහැ. මම කරන්නම් අතෙහි උල්ලුවොත් විතරයි කට හොල්ලන්න පුළුවන් කියලා Taman උත්සාහ කරනවා. නමුත් ඒ කුසල ඡන්ද මට්ටමේදීත් මේ ධර්ම ඇතුළතින් පහළ වෙලා Tamanටම එක පන්නර එනකන් මේ අදිමොක්ඛය කියලා පෙරදැක්ම ඉන්නේ නැහැ. ආන්නේ විදිහ මේ ධර්ම පරාව වැඩනකොට තමයි Tamanට තේරෙන්න පටන් ගන්නෙ එක්කෝ Taman අධිගමයක් ලැබලා නැත්නම් අනිවාර්යයෙන් මගේ මේ ගමන අධිගමයකටයි නිවනටයි වෙන දෙයකට නෙවෙයි කියලා. ඉතින් ඒ නිසා මේ සූත්‍රය මම හිතනවා අපි වගේ භාවනා කරන අයට වැදගත් කියලා. හැබැයි ඒත් එක මම දන්නවා ඒ වගේ ගම්භීරත්වයක් අපිට මේ දවස් 3-4කින් ගන්න බැරි වුණාට අපි පශ්චාත්තාප වෙන්න ඕනේ නෑ. අපිට නිකන් ඉඟියක් ගන්න පුළුවන් නම් අපිට මේ අපි tempatu කරන්නේ මෙන්න මේ වගේ වටිනා දෙයකට කියලා හැඟීමක් ගන්න පුළුවන් නම් ඒක අපේ ආධ්‍යාත්මයට අපේ මේ ගමනට ලොකු උදව්වක් වෙනවා. ඉතින් මේ විවරණය දුන්නට පස්සේ මේ බොජ්ජංග කියලා කියන්නේ ධර්ම પરම්පරාව Tamanටම වැටහෙන්න පටන් ගන්න වෙලාව ආන්නේ මට්ටමට එනකොට එයා යෝනිසෝ මනසිකාරේ මම මට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අස්පනා පිටම මම දැන් දන්නවා මේක සිද්ධ වෙනවා කියන දේ බුදුන් හාමුදුරන්ගෙන් ශ්‍රාවකයන් වහන්සේ නමකින් පරෝපදේ රහිතව Tamanට වටහා ගන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්න. ඉතින් උපවාන ස්වාමීන් වහන්සේ කියන පුළුවන් කියලා. ඉතින් ඒ විදිහට අපි දැන් සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය කතා කරා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද ඉඳලා මේ වැඩමුළුවේදී මේ පීති සම්බොජ්ජංගය ගැන. ඉතින් අපි මේ බොජ්ජංග ධර්ම පෙළ ගැහිලා තියෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල කියන එක සාමාන්‍ය පොත්පත් කියූප කෙනා දාන. සර්වචන්නාංශයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනකොට දේශනා කරේ මේක මේ චතුරාර්ය සත්‍ය ද්වාදශාකාරයකට විස්තර කරලා ආර්ය අෂ්ටාංග මාර්ගය වශයෙන් විස්තර කරා. නමුත් සර්වචන්නාංශගේ දේශනා විලාස අවුරුදු 45ක් යම් යම් වෙනස්කම් වලට භාජනය වුණා මිනිස්සුත් එක්ක ගැටෙනකොට පවතින සමාජයට ගැළපෙන භාෂාව ඉදිරිපත් කරන විදිය දේශන විලාස දිහා බලනකොට මහා පරිනිර්වාණ සූත්‍රයට යනකොට සරුවචනන්සේ නැවත නැවතත් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා සීල ශික්ෂාව සමාධි ශික්ෂාට තුඩු දෙන්න ඕනේ සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාට තුඩු දෙන්න ඕනේ මේ අතරමැද යෝගාවචරයට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න ඕන කියන එක හැම සිද්ධියක්ම පිටිපස්සේ විදේශනා කරන්න පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ අවසාන භාගයට යනකොට සරුවචනන්සේ අර චතුරාර්ය සත්‍යය කියන දාර්ශනික පැත්තක ඉඳලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන ක්‍රියාකාරී වැඩපිළිවෙලකට නැත්නම් වැඩ කරන්න පුළුවන් ආයුධ කට්ටලයකට තමන්ගේ දේශන විලාසය වෙනස් කරලා තියෙනවා. ඉතින් සත්‍තිස් බෝධිපාක්ෂික දනු යනු කුමක්ද මොනවද කියන එකේ මේ ඥා දනු ප්‍රශ්නයට බහුසුත පැත්තෙන් දෙන උත්තරේ තමයි එතන ධර්ම කොටස 37ක් තියෙනවා පළවෙනියම තියෙන මේ හතර සතිපට්ඨාන ඒක සිංහල බෞද්ධය බොහෝම ගරු කරන දෙයක් ඒක මංගලාවතරණයක් මේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන කන්දට නගින්න තියෙන මේ තඳකට පහන වගේ. තඳකට පහනට කොට වෙලා තමයි කන්දේ පෙළට නගින්නේ. ඉතින් ඒක බොහොම විචිත්‍ර දෙයක්, ගම්භීර දෙයක්. සිංහලයේ අඩු ගානේ සතිපට්ඨානේ ඇව්වත් වටිනවා, කිව්වත් වටිනවායි කියලා. නමුත් මෙතන කියන්නේ ඒක නෙමෙයි කරනවා. ඒතර සතිපට්ඨානේ පැත්තෙන් බලනකොට අපි සරුවචන් වහන්සේ සතිපට්ඨාන දේශනා කරන වෙලාවේදී ඒකට අවශ්‍ය කරන්නා වූ මේ බාහිර පරිසරය සහ අභ්‍යන්තර පරිසරය තාමත්ම සුවිශේෂී කළ දේශනා කළා තියෙනවනේ. අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං පරිමුඛං සතියං උපට්ඨපෙත්තා උජුං කායං පනිදාය පරිමුඛං සතියං උපට්ඨපෙත්තා සෝ සතෝ වාස සති සතෝ පස්ස සති මේක හරියටම දොස්තර මහත්තයෙක් දීපු ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් වගේ එක වචනයක්වත් එක ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් අහන්න දෙයක් නැහැ දල වශයෙන් කියන්නේ භාවනා කරන්නම් කැලියට යන්න භාවනා කරන්නම් ගහක් මුලට යන්න භාවනා කරන ශූන්‍යagaraකට යන්න. ඉතින් මෙතන ඔක්කොමලා දන්නවා ඒකම තැනකට එන්න අපි කොච්චරක් සැලසුම් කරන්න ඕන. අපිට කොච්චරක් දුෂ්කරද කියලා අපි මේ හදාගත්ත ශිෂ්ටාචාරය නිසා ජීවන රටාව නිසා අපි දැන් කඹරනවා. අපි වාල්ලු වෙලා අපිට නැවත මේ වැද්දා හිටපු තැනට කැලේට එන එක අපිට පේන්නේ වනචර වීමක් කියලා. නෑ වනචර වීමක් නෙමෙයි බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා. එතන තමයි කාමයේ දනවන්නේ නැති තැන. එතෙන්ට යන ආපසු ගමනක් නෙමෙයි මේක ප්‍රගමනයක් කියලා වෙන්නලා දීලා තියෙනවා. චරවචනන්සේ රජසැප අතහැරලා තමයි යුව රජකම අතහැරලා තමයි වනයේට රිංගුවේ. ඒක කරලා පෙන්නලා බුදුරජාණන්සේ අපටත් කියනවා අරණ්‍යගත වෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා රුක්ක මූලගත වෙන්න ස්වභාවික පරිසරයකට යන්න. ගස් සෙවණකට යන්න. එහෙම නැත්නම් ශූන්‍යාකාරයකට යන්නේ මොකද්ද ශූන්‍යාකාරය කියන්නේ මේ කාම භෝගීන්ගෙන් හිස්තැනකට යන්න කියලා. කාම භෝගීන් මේක වනසලා ඉවරයි. මේ පෘථිවි තලේ රත් කරලා තියෙන දැන්. මේ පෘථිවි තලේ වස කරලා තියෙන. කිසිම හුස්මක් ගන්න තැනක් නෑ ආද. බොණ්ඩ වතුර ටිකක් නෑ ආද. සූර්යාලෝකයේ වැටුණත් ඕසෝන් ලේයර් එක හරහා එනෙව්ව විකිරණ නිසා හැමේ පිළිකා ඇති කරනවා. දියුණු සම්මත රටක අවුවට බහින්න නරකයි. පොළවෙන් ගත්ත වතුර ටික බොණ්ඩ තහනම්. හුස්ම ගන්න බෑ. ඌ හැමදේම ඒ ඒ පරිසර අධිකාරියෙන් අහලා තමයි කරන්න තියෙන්නේ. ගින්දර පත්තු කරන තහන රෙද්දක් හොදලා අවුවේ දාන්න තහන අවුවේ දැම්මනම් කෙලින්ම ඇවිල්ලා ඔතොරිටි එකෙන් අල්ලගෙන යනවා. ඒ තරම්ම ඒව වස වෙලාද. ඉතින් ඒ මොකද මේ කාමයේ බුද්ධ විඳින ගමන් සීමාන්තිකයි. මේ ඇති කියමනක් නැහැනේ. ඉතින් ඒක නිසා මේ වෙනි කාමභෝගින්ගේ නැති තැන තමයි දෙයියු බහින්නේ. එතන තමයි බ්‍රහ්මියෝ බහින්නේ. බුද්ධ ආදී උතුම්මන් වහන්සලා එන්නේ. ඉතින් ඒ කියනවා ගහක් ගහක් වලට ඵලයන් කැලේකට ඵලයන් නැත්තම් ශූන්‍යාකාරයකට යන්නේ කියලා. ඉතින් මේක හරියටම හොඳ මුලිය ඔපරේෂන් එකක් කරන්ඩ අදාළ පහසුකම් සහිත ශල්‍යකාරයක් හොයනවා කියන එක තමයි ලංකාවේ කරන්නත් බෑ දැන්. එක්ක සිංගප්පූ යන්න ඕන නැත්නම් ඉන්දියාව යන්න ඕන නැත්නම් දියුණු රටකට යන්න ඕන මොකද ඒ ඔපරේෂන් එක කරන්න නම් ඒ ශල්‍යකාරට යන්න ආන්නේ වගේ තමයි මේ වැඩේ කරන්න අරන්නේ රුක්ක මූල සහ ශූන්‍යකාර කියන එක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඊට පස්සේ ඉරියව් හතරෙන් නැසේ ආධුනිකයට පෙන්වන හතර මහා ඉරියව්වේ පල්ලංකම් ආභුජිත්වා පළඟ බැඳ වාඩි වෙන්නේ ඊට පස්සේ පරිමුඛං සතින් උපට්ඨපෙත්තා සතිය පෙරමුණේ තියාගන්න සතිය පෙරමුණේ තියාගන්න කියලා කියන්නේ සද්ධාවත් වීර්යවත් සමාධියවත් ප්‍රඥාවත් නෙවෙයි මේ කොන් වෙලා තියෙන අපි නොදන්න ඒත් අපිත් එක්ක නිතරම ඉන්න මේ සතිය ඉස්සරහින් තියාගන්න. ඒකයි අදවල් අර ප්‍රශ්නයක් කියන වෙලාවේදී මම අවස්ථාව ගත්තේ සතිය පෙරමුණේ තියාගන්නවයි කියලා කියන්නේ මූණ ඉස්සරහින් තියාගන්නවා කියන එක තමයි ගොඩක් වෙලාට පොතේ දෙන අර්ථය. නමුත් ඒකට විප්ලවීය වශයෙන් ඒ ඥානපෝනික මහා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා ජීවිතේ වැඩි යුත වැදගත් දේ තමයි සතිය. ඒ කියන්නේ අපි මෙතෙක් පඩලා තියෙන එක නෙවෙයි. ඒ නිසා ඒ අදහස වෙනස් කරගන්න. අලුත් කරගන්න භාවනා කරනකොට සතිපට්ඨාන ඉස්සරහින් තියාගන්න. සතිය වඩන්න. ඊට පස්සේ එවැනි වඩන ලද ඉදිරිපත් කරන ලද සතියකින් යුක්තව ආස්වාස ප්‍රසවාස කරනවායි කියලා කියන්නේ හිත ඇතුළට ගන්නවා එක. කාමභෝගීන් කරන්නේ හිත බාහිරේ විසිරුවන එක. ඒක නිසා මේ හිත ආධ්‍යාත්මයට අරගෙන ඒකේ ප්‍රාණය සඳහා පන පැවැත්ම සඳහා අවශ්‍ය කරන්නා වූ මේ මූලිකම හුස්මට හිත යෙදුණයි කියලා කියන්නේ හිත gedara ආවයි කියලා. නන්නතර වෙලා පිට වෙලා ඉඳලා අපි භෞතික විද්‍යාව ඉගෙනගෙන තියෙනවා භූගෝලය ඉඳගෙන තියෙනවා ඉතිහාස ඉගෙනගෙන තියෙනවා පිටසක් වල ඉගෙනගෙන තියෙනවා අල්ලපු gedara ගැන ඉගෙනගෙන තියෙන ඔක්කොම දන්න. ඒකේ හොඳටම කියන්නේ ඔබ gedara ගැන මොකක්වත් දන්න. gedette මරගාතේ ලෝකෙට පරකාශ. මෙන්න මේක වෙනස් කරන්න පුළුවන් ද සතියෙන් යුක්තව Tamange gedara ඇතුලේ සිදුවෙන අත්‍යන්ත දෙයකට හිත යොදන්න ඉතින් මේ මම අලුතෙන් කියලා දෙන්න හදනව නෙවෙයි. මේක සතිපට්ඨානෙ කියවපු කට්ටිය දන්න. දැන් මේ විදියට ආස්වාද ප්‍රසවාස දිගේ බලාන යනකොට පළවෙනි චතුස්කයේදී සරුවචනාංශේ පෙන්නනවා අපිට දීර්ඝ හුස්මක් වැටහෙනවා. ඒ අපි අර ඉඳ ගන්නකොට තිබිච්ච ඇවිසිච්ච කෙලෙස්, කය ඇවිසිලි භාවය නිසා ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය වැඩි. එතකොට ටිකක් දීර්ඝ හුස්මක් එනවා. ඉතින් එතකොට දීර්ඝ හුස්ම දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වාස දීගං පස සන්තෝ දීගං පස සාමීති කියලා පජානාති කියලා කර කර ඉන්නකොට සියල්ලම හරිනම් යෝනිසමංස්කාරය ඇවිල්ලා නම් භාවනා හරිනම් හුස්ම කෙටි වෙනවා මේ හුස්ම කෙටි වීම හේතුඵල ධර්මයේ සිදුවෙන දෙයක් ඉතින් මේක දන්නේ නැති කට්ටිය ඉස්සලා හයියෙන් හයියෙන් හොස් හොස් හොස් හොස් ගාලා හුස්ම අරගෙන අන්තිමට හිමීට හුස්ම හිර කරනවා නිකන් උලම් බට පිට වෙන බටයකින් මුරිච්ච දායක කරනවා වගේ ඊට පස්සේ කියනවා ආස්වාද ප්‍රසවාස භාවනා කරනවා සංසය ඉසේකක්කම එනවනේ කොන්දේ අමාරු වෙනවනේ බලනකොට තට්ටමලා හයියෙන් හුස්ම ගන්නවා ළඟ ඉන්න මනුස්සයාට ඉඳගෙන ඉන්න බැරි වෙන විදියට ඒකට ටික වෙලා ගිහලා අරක මිහිර කන්න පටන් ගන්නවා මේක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ උඹේ සියලු කරුණු හරිනම් ඕ ගොරෝසු ගති තැම්පත් වෙයි. දීර්ඝ හුස්ම තැම්පත් වෙයි. එහෙම නැත්නම් තැම්පත් කරනවා කියන එක නෙවෙයි. තැම්පත් වුණාට බය වෙන්න එපා. ඒතියෙද්දි සතිය පිහිටවන්න. ඒ කියන්නේ ගොරෝසුට හොඳට පේන ආස්වාද ප්‍රසවාසයේ පවතිච්ච සතිය ඒකට කරන කෙනහිල්ලක්වත් අරියාදුකුත් නෙවෙයි. හුස්ම ගැටි වෙනවා කියන්නේ. ඒක දියුණුවක්. ඒ නිසා දැන් අර ඉස්තර තරම් ප්‍රසිද්ධ නැති අරමුණක, එච්චර තරම් දිලිසෙන් නැති අරමුණක ඒ අත නෑර দূරයේ නික්ෂේප කරන්න නැතු මේකෙත් සතිය පිටවන්න. මේක මහා නොගිය ගමනක්. මේක පිළිබඳව පුංචි උපදේශයක් දෙන අටුවාචාරින් වහන්සේ විශේෂයෙන් මේක තියෙන්නේ විසුද්ධි මාර්ගෙත් තියෙනවා තුන්වෙනි පරාජිකාව සම්බන්ධ වෙන්න තියෙන විනය පොතේ සඳහන් වෙලා තියෙනවා ආනාපානෙ පමනක් භාවනා කරන්න කරන්න සංසිඳනවා අනිකු සියලුම අරමුණු භාවනා කරන්න කරන්න ප්‍රසිද්ධ වෙනවා කියලා. මම නැවතත් කියනවා සරුවච්චන් වහන්සේ දේශිත සමසතරිස් කර්මස්ථානවල ආනාපානෙ පමනක් යෝනිසෝමනසිකාරයේ යෙදෙනවා නම් එන්නේ එන්නේ එන්නේ තැම්පත් වෙනවා. අනිකෝ සියලුම අරමුණු ප්‍රසිද්ධ වෙනවා ප්‍රකට වෙනවා අවිස්සෙන ගතියක් පෙන්වනවා. ඉතින් මේක යෝගාවචරය දන්නේ නැත්නම් අර ආනාපානදී තැම්පත් වේගෙන එනකොට හිතනවා මේක මට කෙනෙක් කෙනෙහිල්ලක් අරියාදුවක් මට ආනාපානේ හරියන්නේ මං වෙන අරමුණක් ගන්න ඕනේ. මොකද යෝගාවචරය බලාපොරොත්තු වෙන්නේ මේක ඇවිස්සිල්ලක් හෝ විශාල වීමක් හෝ ප්‍රසිද්ධ වීමක්. එහෙම වෙන්නේ නැහැ. ඒකට උදාහරණයක් වශයෙන් පෙන්නනවා ගාන්ඨාරයකට සැරයක් ගහපුවාම ඒකෙන් එන සද්දය ඒ නින්නාදය කිංකිණි නාදේ එnde ende ende ende ende අඩු වෙනවා. ඉතින් මේ භාවනා කරන කෙනා හරියට ගාන්ඨාරයක ගහපු සද්දක ඩෝංගාලා ගහනකොටම එතන හිත පිහිටවගෙන ඒ සද්ද දිගේ හිත කරගෙන ගියොත් හිත පාත්තාගෙන ගියොත් කොච්චර සියුම් වෙනකම් බලන්න පුළුවන්ද කියන එක තමයි එයාගේ තියෙන අවධානය කියන්නේ. සතියේ තියෙන ශක්තිය කියලා කියන්නේ. ඉතින් එයා මේ සද්ද අඩු වෙනවා කියන එකට චෝදනා කරන්නයි ආයසරයක් ගන්නට රට ගහන්නයි කියන එක තමයි ඒකේ තියෙන අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරේ නම් ඒ වගේ ගාන්ටාර ලෝහෙට ගහපුවාම සද්දයක් එනවා ඊට පස්සේ සද්දෙන් දෙන්න අඩු වෙනවා දැන් යෝගාවචරයාගේ කෘත්‍ය වෙන්න ඕනේ සතිපට්ඨානෙ වෙන්න ඕනේ සතිය පිහිටීම වෙන්න ඕනේ අර තැම්පත් වෙමින් යන සද්දේ දිගේ සතිය පාවා නොදී නූලක් දිගේ අත ඇදගෙන යනවා වගේ දිගට බලන්නේ. ඒක ලේසි නෑ. ඒ මොකද සමහරු එක කරන්න හදනවා. එතකොටත් ඔළුව අවුල් වෙනවා. නැත්නම් සමහරු එක වෙනකොට ඒක අරියාදුවට හිතනවා. කමඨාන් සුද්ධ කරනකොට මම කියන්න දීච්ච උපහැරණයක් තමයි ඒ කාලේ ආහසයන්තරාවක් දැන් මේ හරිය එයාපෝට් එකට යක් හිටු නිසා අපිට දෙතරගෙන පුපුරවාගෙන යන ගතියක් තියෙනවා බාහන් එන ආශයන්තරා. එහෙම නැත්නම් නග්ගල යන ආශයන්තරා. මේක අපිට පොඩ්ඩයි පේන්නේ මොකද අපි ඉන්නේ කැලේ හින්දා. නමුත් හිතන්න කඳු උඳුරක ඉඳලා මේක බලන ඉන්නකොට Taman උඩින් යන ආශයන්තරාව හොඳට සද්ද කරගෙන විශාලවට පේන. දැන් මේක ඈතින් ඈති යන්න යන්න යන්න යන්න ආශයන්තරා ප්‍රමාණය පුංචි වෙනවා. සද්දේ අඩු වෙනවා එහෙම වැනිල්ලක් වෙන්නේ එක රේඛාවක් දිගේම නැතිවෙමින් නැතිවෙමින් යනවා. ඒ නැති වේගන යන හරියට ඇවිල්ලා අපි වටපිට බැලුවොත් ආය බලනකොට පේන්නේ නැහැ. ආශෙන්තර ගහක් අස්සෙන් ගියොත් ඊගාව එනතන අපිට සැලසුම් කරන්න පුළුවන්. හරියටම ඊට පස්සේ එළියට එනකොට අර කාටටත් වැඩිය සියුම් සද්දෙත් අඩුයි. නැත්නම් වලාකුලක් අස්සෙන් ගිහිල්ලා වලා කැටිත්තක් අස්සෙන්. එහා පැත්තෙන් එනකොට නැවත ඒක අල්ලා ගන්නවයි කියන එක අපේ මේ පාලි අටුවාචාරින් වහන්සේ පෙන්වන්නේ මිගපද වළංජන ක්‍රමය කියලා. මිගපද වළංජන ක්‍රමය කියලා කියන්නේ මුවෙක් වැද්දෙකුට වැද්දෙක් මුවෙකුට විදපුවාම ඒ මුවා ඊය කාගෙන ලේ හලාගෙන පැනලා දුවන. එතකොට වැද්දා මේ මුවා පිටිපස්සේ පාද ලකුණත් ලේ සලකුණත් බල බල එලවනවා. මිගපද කියලා කියන්නේ මුර්ගයා යනකොට ඇති වෙන මුවා යනකොට පාදේ පත කාගෙන යන පාද සටහනට ඒක දිගේ දුවනකොට අටුවචාන් වංශ කියන මේ මුවා ගල් තලාවකට පයින්නවා. දැන් පැනන තැන කුර තිබ්බ තැන පස්ටික පේනවා. ඊගාතනත් පේනවා දැන් ගල උඩ කුරේ නැහැ. දැන් කොහොමද බලන්නේ? හැබැයි මේ මුවා ඉන්නේ මාරාන්තික වෙලාවක පුදුම වේගෙන් දුවනවා. කොයි අතරපණේද? ඉතින් මස්සද්දා දැන් මේක ගල් තලාව නම් මෙතනින් මුවා මෙතෙන් පැන්නා. දැන් ඉන්නේ අහකට පාද ව්‍යංජන වළංජන කරන්න බෑ. ලකුණු පේන මුවා දාන්න වැස්ස දාන්නවා මුවා මෙතනින් පැනනනම් මේක අලිමංකඩ මේක මුව මංකඩ මේක ගෝණ මංකඩ මේක මීහරක් මංකඩ කියලා එයා සත්තු රිංගන මංකඩ දාන. එයා කරන්නේ මෙතනින් ඇතුළු වුණා මේක මෙතෙන් තමයි පණින්නේ කියලා දානවා. ඒ නිසා එයා හරියට මේ දැනුමේ අර එහා පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් බලනවා ළඟදි තියෙන මුව ලකුණු මුව ආඩි ලකුණු තියනවාද කියලා. දැක්කන එයා දන්නවා ළඟම තැනක සතා වැටිලා ඉන්නවා කියලා. ඉතින් මේක අල්ලගන්න බැරි නම් ඉතින් අරක දිගේ ටිකක් කරනවා මේක දිගේ ටිකක් කරනවා එතකොට මුව අල්ලගන්න බැරි වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ පෙනිපෙනී ගිය ලකුණක් අනමුණක් නිමිත්තක් තුනී වෙනකොට එයාට අභියෝගයේ සැර වැඩි. ඒක දිගේ යන්න තියෙන අභියෝගයේ සැර වැඩි. ඒ නිසා වැඩි සතියකින් ඒක ගන්න සුපතිත්ථිත සතියකින් අඛණ්ඩ සතියකින් මේක දිහා බලාගෙන ඉන්න ඕනේ මේක මට කරන අරියාදුවක් නෙවෙයි මේ හැටි ආන්නේ විදිහට දීර්ඝ ආස්වාසයේ කෙටි ආස්වාසයෙන් උර හිතන රක් කරගන්න නැතුව ගියොත් යට සබ්බ කාය පරිසංවේදී අසසි සාමි සික්කති කියලා සම්පූර්ණ ආස්වාද ප්‍රසවාස මුළුල්ලම පේනවා හැබැයි තාමත්ම සියුම් මෙතෙන්ට යනකොට හොඳට මෙනෙහි කරමින් භාවනා කරගෙන යන කෙනාට තේරෙනවා මේ සබ්බකාය පරිසංවේදී තන්ට එනකොට කොච්චර සියුම්ද කියනවනම් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරලා අඳුර ගන්න බැරුව යනවා. ඉස්සෙල්ල පේනවා දැන් ආස්වාසය ප්‍රස්වාසය නෙවෙයි. දැන් ප්‍රස්වාසය ආස්වාසය නෙවෙයි කියලා. ඒ ටික හොඳට වෙන් කරලා පරිච්ඡේද කරලා අඳුනගන්න හදපු යෝගාවචරයට ඒක ලකුණක් තමයි අතවාසියක් තමයි මේ සබ්බකාය මට්ටමට යනකොට මේ දෙකම සියුම් වෙනවා. සියුම් වෙනකොට දුහුරේ අතාරින්න නැතුව කරාරින් නැතුව මේකට ඇහැක් පිටක් ඇහැතිලා ඇහැ කරවිල වෙනකන් මේකම බලන්නකොට තමයි සතිය හොඳට கிඳමයි. සතිය හොඳට දියුණු වෙන්නේ. එතකොට පස්සම්බයං කාය සංකාරං අසසී සාමිති සීකති කියලා ආස්වාස ප්‍රසවාස මුළුල්ලම තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතන පියවර 7ේදී 4ේදී යෝගාවචරය පිහිටිය යුතු ආකාරය උපස්ථානය කළ යුතු ආකාරය අනුග්‍රහ කළ යුතු ආකාරය පොතේ ওই හතර තිබුණට දෙන්නෙක් අත්දකින්න එක විදිහට නෙමෙයි. එක එක විදිහ වලට අර තුනී වීම සිදුවේගෙන යනවා. මේ තුනී වීම සිදු වෙනකොට දන්නේ නැති කෙනා අයෝනිසෝමනසිකාරය තියෙන එකනා අසුවිරු ඥාන නැති එකනා කමඨාන සුද්ධ වෙච්ච නැති එකනා අර ආනාපාන සංසිඳනකොට හිත නින්දට වැටෙන්න පටන් ගන්නවා. එනතන නොදැනුවත්කමෙන් හයියෙන් හුස්ම ගන්න පටන් අර ගන්නවා මේ ආනාපාන නැතුණ අනේ මං කොහොම හරි සතිය පිටවන්න ඕනේ කියලා හොස් හොස් කාලා හුස්ම ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සැක කරනවා මේක මගේ සීලේ කැඩිලාද සතිය කැඩීමක්ද මේක සමාධි අඩුවීමක්ද මේ පුංචි පිටපොට යමක් ඇති ආනාපානෙන් ගිලියෙන්. ඉතින් ඒව දිගේ කල්පනා කර කර ආනාපානට හිත යොදා ගන්න බැරි වෙනවා. මේ නිසා මේවට අපි මාර බලවේග කියනවා නැත්නම් කෙලස් කියනවා. ඉතින් එකකටත් අහු වෙන්නේ නැතුව හුස්ම දිගේම යන්න පුළුවන් දක්ෂකමක් ගන්න දවස් කීයක් භාවනා කරන්න වෙයි. කොච්චර කමටහන් සුද්ධ කරන්න වෙයිද? කොච්චර බෞසුත ඥාන ඕනේද? කොච්චර ඉවසන්න වෙයි? කොච්චරක් වැරදි කරලා තියෙනවද? මේවා එකටවත් වැරදි කියන්නේ මේවට කියන්නේ භාවනා හුරතල් කියන. භාවනා ලෝකේ හුරතල්. මේ ටික කරන්නේ તો කවදාකවත් කාටවත් යන්න බෑ. දැන් හිතනද මේ විදිහට මෙහෙම සංහිඳවගෙන සංහිඳවගෙන යනකොට දැන් බුදුහාර මොකද කියන්නේ පීටි පරිසංවේදී අසසී සාමිති තිගත කියලා ඔන්න පරි සතර සතිපට්ඨානේ පීටි කියන වචනේ අහුවෙන්න පටන් ගන්නවා. ඒක නිකන් මේ කඩේ සාප්පිය ගන්න තියෙන පැකට් එකක් නෙවෙයි. මේ ආනාපානය ක්‍රම හතරකට තැම්පත් කරනකොට ආනාපානයේ ක්‍රම හතරකට සියුම් කරනකොට ආනපනේ ක්‍රම හතරකට තමන් සම්බන්ධ කරගන්නකොට උත්සන්න කරගන්නකොට ආසන්න කරගන්නකොට වැටහෙන දෙයක් තමයි මේ ප්‍රීතිය කියලා කියන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් පළවෙනි වතාවට යෝගාවචරණ ධර්මයෙන් අතවාසියක් වෙන වෙලාව. ධර්මයෙන් තමන්ගේ ව්‍යාපාරයට ලාභ ලැබෙන්න පටන් ගන්න වෙලාව. මෙතෙන් වෙනකන් ආයෝජන විතරයි. ඔන්න ලාභ ලැබෙන්න වෙලාව. ඉතින් මේක සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදාන කුල අර්ථ විවරණේ පෙන්නලා තියෙන්නේ මේ ධ්‍යාන ඇතිවීම නිසා ඇතිවෙන ධ්‍යානාංගයක් වශයෙන් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතාවල ප්‍රීති මට්ටමට හිත ධ්‍යාන මට්ටමට හිත තැම්පත් වීම නිසා ඇතිවෙන ප්‍රීතියක් කියලා සමහර අටකතාචාරින් වහන්සලා මේක සමතයට සම්බන්ධ කරන්න හදනවා. නමුත් සතිපට්ඨානය පිළිබඳ විශ්ලේෂණාත්මකව බලනකොට පේනවා මේ ආනාපානයත් එක්ක දීගං වාසසන්තෝ රස්සං වාසසන්තෝ සබ්බකාය පටිසංවේදී පස්සම්බයං කාය සංකාරං කියන එක නම් ගොඩාක් වෙලාවට සමාධියට හා සම්බන්ධ සමතයට හා සම්බන්ධ කොටස් මේක වුණාට පස්සේ මේ යෝගාවචරයේ හිත අනිවාර්යයෙන්ම සමත ධානයක් වෙන්න ඕනේ නෑ ප්‍රීතිය ඇති වෙන්න විපස්සනායමුත් ප්‍රීතියක් ඇති වෙන්න. අන්න ඒ ප්‍රීතිය මතුවෙනකොට ඒ යෝගාවචරය මේ මේ ප්‍රීතිය මතුනේ ප්‍රතිපදාවක ගමන් කිරීම නිසා අහම්බයක් නෙවෙයි මේක. ඒ වගේම නීවරණ නැතිවීම නිසා ඒ නිසා කෙලෙස් අඩු තත්වයක් කියලා ඒ ප්‍රීතිය පෙරමග ලකුණක් මංගල ලකුණක් කරගත්තොත් ඒ යෝගාවචරයට ඒක පහන් වැටක් වෙනවා නැත්නම් පහන් කණුවක් වෙනවා මේකේ එහාට යන්න කියලා අදහස එනවා. මගේ ජීවිතේ හම්බෙලා තියෙනවා යෝගාවචරෝ කීප දෙනේ මේ ප්‍රීතිය එනකොටම බය වෙනවා අනේ ස්වාමීන් වහන්සේ මගේ හිත සමතෙට ගිහිල්ලා ධානය පැත්තට යන්නයි හදන්නේ අනේ මාව බේර ගන්න අනේ මාව කොහොම හරි විපස්සනාවට දාලා දෙන්නයි කියලා අර ප්‍රීතිය පැමිණීම සමතේට වැටිලා සමත මාර්ගයේ යෑමක් කියලා එයා විහිම්ම අර්ථකථනයක් දීලා සමතේ තියෙන බීතිකාවක් මම දන්නේ ඇයි ඒක කියලා මේ ප්‍රීතියට අරියාදු කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ බෙල්ලන් ඇල්ල මිරිකුවා වගේ හරි අපහසුකටපත් වෙනවා. මම මේ කියන්න දැන් ඒක සමදිමත් වෙන්න පුළුවන්. විපස්සනාවත් වෙන්න පුළුවන්. ඒ විපස්සනාවෙන් වෙන වැඩේ සමවැදිලා අරමුණකට নিমগ্ন වෙලා කරන එක නෙවෙයි තමයි යම් ශිල්පයක් යම් දක්ෂකමක් දිනු කරන දිනු කරන යනකොට ඉස්සර තරම් ආයාස කරන්නේ නැතුව ඒ සිද්ධිය ඒ ඒ ශිල්පය ඒ දක්ෂකම කරනකොට Tamanට ස්වභාවයෙන් ප්‍රීතියක් එනවා ඒ සතුටක් එනවා මේ ශිල්පීය සතුටක් ටයිප්‍රයිටර් එකේ අපි රට රට රට රට රට කීකිය ගහලා ගහලා ගහලා ගහලා half sheet හතර පහක් විතර ගහලා එයා කීබෝඩ් එක බලන්නේ නැතුව රයන්නයි ටයන්නයි ආය ඉඩක් තිබ්බ ආය රහන්නයි ටයන්නයි ආය ඉඩක් තිබ්බ ආය රහන්නයි ටයන්න කියලා ගහගෙන ගහගෙන යන්න පුළුවන් නම් කොලේදී ආ බලාගෙන ඊට ප්‍රීතියක් එනවා මෙච්චර කල් ඇඟිල්ලෙන් එන යන බල බලා කෙරුවේ කොලෙත් බලනවා කීබෝඩ් එකත් බලනවා දැන් එයා කොලේ විතරක් බලන කීබෝඩ් එක ගහන්න පුළුවන් නම් ඒ අර Tamange අතහුරුව ಪರಿචය එහෙම නැත්නම් අත්දැකීම ඒ පරිණත භාවය එතන එතන ප්‍රීතියක් ඇති කරනවා ඒ වගේ මේ කියන සතිපට්ඨානය කියන ආනපන සතිය කියන මේ ප්‍රීතිය මේ ආස්වාස ප්‍රස්වාසයට හිත ආයාසයෙන් යෙදවීම නිසා ඇතිවෙන එකක් නෙවෙයි අනායාසයෙන්ම નિરાයාසයෙන්ම ඉඳගත්තර පස්සේ හුස්මට හිත යන ගතිය එන්නකම් භාවනා කරපු කෙනාට ඒ හුස්මට හිත යෑම නිසා බබේ කම්මගොරකට ගියාම ආරසාවයි කිරි තෙනියසයි තේරම හම්බ වෙනවනේ. ආව තමන්ගේ පැලසට රිංග ගත්තට පස්සේ ඌ දන්නවනේ මේක බුදියන්න පුළුවන් තරම් විවේකයක් තියෙනවා කියලා අන්නේ වගේ මේ ආනාපාන අරමුණට හිත ගියාට පස්සේ ඒක යන්න ඕන නිකන් බබා අම්මා ගොඩකට පයින් ගතියෙන් අම්මා කණින් ඇදලා බබා ඔඩොක්කට ගන්න විදියට නෙවෙයි. ආව පැලසට රිංගන ධර්මයෙන් එහෙම නැතුව ආව මද්දකට අහු වෙන විදියකට නෙවෙයි. ආනේ තරමට භාවනාව අනායාසයෙන් කරන මට්ටමට එනකොට මෙහෙම ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. යම් තැනක ආයාසයක් කරනනම් අර ප්‍රීතිය නැති වෙලා යනවා. මේක අනවශ්‍ය විදිහට මෙනෙහි කරන්න ඕ මේක ප්‍රාර්ථනා කරන්න ඕ නොලැබුණයි කියලා වස්චාත්තාප වෙන්න ඕ නැත්නම් ආනපන සංසිඳනකොට නින්දට වැටුණා නම් හෝ සැකයක් ආව නම් හෝ ප්‍රීතිය පලාතක නැහැ ඒ නිසා මේ වැටහෙන ප්‍රීතියට නැගෙන ප්‍රීතියට යෝගාවචරය කෙසේ අනුග්‍රහ කළ යුතුද කියන එක මූල ත්‍රිපිටකෙම කටපාඩම් කරත් නැහැ. අල්ලපොකද කියන එක හරියන්නේත් නැහැ. එයා ධ්‍යාන ලැබලා තිබුණත් හරියන්නේ නැහැ. තමා විශ්ීම දැනගන්න ඕනේ අරමුණත් එක්ක හිත සීහිලා, පෑහිලා, මූණට මූණ දාලා ඒක දිගේ සංසිද්ධිමිතියේදී හෝ දිගට පවත්නකොට අතිරේක ලාභයක් වශයෙන් මේ පැත්තෙන් Tamanට ඒ කුද්ධිකා වේති කනිකා වේති උබ්බේගා වේති ආදි වශයෙන් තැන් තැන් වල මස්නා ලියන්න පටන් ගන්නවා මූණි කූඹි දාන්න වගේ පටන් ගන්නවා එහෙනම් තමයි වැස්සට හිරිකඩ ගහලා ඇඟ තුලා හිරිකඩ තෙමෙන්න වගේ එහෙම නැත්නම් මවිල් කෙලින් වෙන්න වගේ තැන් තැන් වලින් එහෙම්මෙන් එන්න පටන් ගන්නවා ඉතින් මේ කය පිළිබඳව අතිරේක ආශාවක් තියෙන කුමරු කුමරි සැප ලැබපු කෙනාට මේක හරි බයක් මම මේ ආනාපාන කරන ඉන්නකොට මූණ නලියන්න පටන් ගන්නවා. මම මේ ආනාපාන කරනට නලල මැද ඔන්න කම්පනයක් දැනෙන. ඇඟිලි වල කකුල් වල උණුසුම් බුබුලු රතුරු සීතල බුබුලු දාන්න පටන් ගන්නවා. නිකන් වැසට තෙමිල වගේ කුඹි දුවන්න වගේ නලියන්න පටන් ගන්නවා කියනකොට යෝගාවචරය හිතන්නේ භාවනා කරලා කියලා. යෝගාවචරය හිතන්නේ මේ අරියාදුවක් කියලා. යෝගාවචරය හිතන කවුරු රැවිලා මේ පොල්කෙන්දක් දාලා කන හරනවා කියලා. නහයට පොල් කෙන්දක් දාලා කරපනවා වගේ කියලා. ඉතින් මේව නලියන්න ගන්න. ඉතින් නලියන වෙලාවේ මේ ඉස්සරහට එන්න තියෙන ප්‍රීතියක පෙරමග ලකුණු. කුද්ධික වශයෙන් එන අතර මෙතන. ඒතර යෝගාවචරයට මෙන්න මෙහෙම දෙයක් කියලා දෙන්න පුළුවන් නා. මෙහෙම කමඨාන සුද්ධ කරන්න පුළුවන්. උඹට කන නලියනවා තේරෙනවා ඇත්ත. නහයත් කහනවා තේරෙනවා ඇත්ත. ඇඟේ කෝපේ දුනත් සතිය කැඩලාද නැද්ද? මේක හරියට මේ ප්‍රශ්නේ අහලා කට උත්තරයක් ගත්තේ නැත්නම් යෝගාවචරය සපේලා කවදාවත් කියන්නේ එයා කියන්නේ ආනාපාන කරගෙන ඉන්නකොට මට අතනින් නලියන්න ගත්තා මෙතනින් නගත්තා දැන් මම කොයිද සතිය පිටවන්නේ මේක හරියද මේක සමතේද මේක විපස්සනාද නඩු ඇටයි නමුත් මේ යෝගාවචරයට කමඨාන් සුද්ධ කළා කියලා දුනොත් හරි නලියන බවත් ඇත්ත වැසට දෙමිනා වගේ පුපුරු ගන්න බවත් ඇත්ත මස් නටන බවත් ඇත්ත. මේ ඔක්කොම තියෙද්දි ආනාපානට යන්න පුළුවන් ගතිය ආනාපාන මූණට වුණ දාලා තියෙන ගතිය මේ සතියේ ලේසය සතියේ මා මේ හෙවණැල්ල තියෙනවද කියලා අහුවොත් යෝගාචර විනාඩි ගණක් කල්පනා කරන්න ඕනේ මේ දේවල් හරහා සතිය දී යටින් ගෙන්දර ගෙනියන්න වගේ ගෙනියන්න පුළුවන්ද කියලා කියන්නේ. ඉතින් මේකෙන් දැනගන්න පුළුවන් මේ යෝගාවචරය ලුණු මිරිස් කන මොලයක් තියෙන මිනිහෙක්ද කියලා. ඒක අහන්න හරියටම උසාවි කුඩට නංගලා හරියටම ප්‍රශ්නේ අහලා හිර කරන්න ඕන. නැත්තම් කවදාවත් යෝගාවචරේ කමඨාන් වார்த்தාවෙ ලියන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මං ආනාපානය කරගෙන ඉන්නකොට මට ඒක හොඳට තියෙන වේගනේ යනවා තේරුණා. මට ආනාපානෙ තිබුණා. එතකොට මගේ කකුල රත් වෙනවා තේරුණා. අත හිරි වැටෙනවා වගේ තේරුණා. රසරත වෙනවා ඒත් මට ස්වාමීන් වහන්සේ සතිය තිබුණා ඒත් මට ආනපානේ බලන්න පුළුවන් වුණා කියන තරමට යෝගාවචරයාගේ sannivedanය පිවිතුරුණා sannivedanය ඍජුණං උන්ද ඒකාන්තයෙන්ම ගියාත්මෙත් භාවනා කරපු කෙනෙක්. එහෙම නැත්නම් මෙතෙන්ට ඉඳලා අනිවාර්යයෙන්ම කායෙන් හරි කමඨාන සුද්ධ වෙලා තියෙන කෙනෙක්. ඒ මොකද මේක කවදාකවත් ස්වයම්බෝ ඥාණයට අහු වෙන්නේ නැහැ කියලා සරුවචනංශ කියනවා. පරතෝ ഘോഷේ ඇති කමඨාන සුද්ධ කරපු කෙනාට එන උපාය ඥානයක් මේක. මේක පත මනසිකාරයක්. මේ යෝනිසෝ මනසිකාරයේ උප්පත්තියෙන් එන්නේ ඒක බුද්ධ ආදී උත්තරමෙන් වංශලා ඇසුරු කර නිසා බහුසුත භාවයේ නිසා මේ ප්‍රශ්නේම හරියට නගලා මේ ප්‍රශ්නෙටම උත්තර දීපු නිසා අපු දෙයක් හැබැයි එකක් කියන්න පුළුවන් සතුට මේක එක දවසක් දැක්කනම් හරියට උන් දැන් නිවන් දැකලා මිසක් නතර වෙන්නෙත් නෑ මැරුවත් නතර අමතක වෙන්නෙත් නෑ මේ මොන කරදර තිබුණත් මට ආනාපානට සම්බන්ධතාවය හෝ සතිය කැඩිලා නැහැ කියනක ගහලා හරි කමන්නේ ඒතු ගන්නොත් ਸਰවඥාන්සේ සඳහන් කරලා තිනවා මරණ මොහොතේ හිත වික්ෂිප්ත වුණත් ඊගාව ආත්මීය සුගතියක් වෙනවයි කියලා මේ තරම් ධර්ම අවබෝධයක් තියෙනවා මරණෙදීවත් සතිය Tamanව අමතක කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ කෙනාට මේක කමඨාන සුද්ධ කළා සුද්ධ කරලා ඉතින් එයා ගොඩාක් චෝදනාගෙන ගොඩාක් නూరుාවැරි ගොඩාක් අඩාබාලි කියනවා නේ මන් දන්නේ භාවනා කරන්නම බෑ ඉඳ ගත්ත ගමන් අරෙන් නලියනවා මෙහෙන් නලියනවා කරන්නම බෑ කියලා නිකන් කටුවත්ත දූවිලි පාරක ඇදගෙන යනවා එයාට ඒත්තු ගන්නලා දෙනකන් ඉවසන්න ඒත්තු දිලා අහන්න ඕනේ මේ භාවනාවේ ප්‍රතිඵලයක් කියලාද හිතන්නේ නැත්නම් බහන්න ආදී ආදුවක්ද කියලා ඉතින් උඟ දෙනේ චෝදනා කරන්නේ අරියාදු පැත්තට දාලා. ඉතින් කොහොමද දන්නේ අරියාදුවද කොහොමද චෝදනාද කියලා දැනගන්න කිව්වද නෑ. මේ මේ කංකරච්චල් තියේදී සතිය පවත්වන්න පුළුවන්ද? මේ කෙනෙහිලි තියේදී තමන්ට හුස්මට සම්බන්ධය පවත්වන්න පුළුවන්ද? ඉති යෝගාවචරයට නැවත කල්පනා කරලා ආයසරය ගිහිල්ලා වාඩි වෙලා බලලා ආයසරයක් ඇවිල්ලා වාර්තා කරන්න ඕනේ මේක හේතු ගන්නලා දෙන්න. ඉතින් එතකොට පේනවා මේ නලියන කම්පන චංචල ගති ප්‍රීතියක පෙරනිමිති කියලා දැනගන්නවා කියන එක පොත් කියවල දන් දීලා සිල් දකලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ අතන මෙතන නලියන ගතිය ඉස්සරහට එන තියෙන ප්‍රීතියක පෙරනිමිති. කුද්ධිකා පීනි තමයි කණික පීති බවටපත් වෙන්නේ. කණික පීතිය තමයි උබ්බේග පීතිය බවටපත් වෙන්නේ. උබ්බේග පීතියට තමයි තරුණ ප්‍රීතිය ප්‍රමෝදය කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ තරුණ ප්‍රීතිය ප්‍රමෝදයක් බවට පත් වෙනකොට නිකන් කෙනහිල්ලක් වගේ. එහෙන් නලියනවා මෙහෙන් නලියනවා ඉදිකටු වනිනවා තෙමෙනවා මෙන්න මේ කරුණ කිසි කෙනෙක් කිසි කෙනෙක් උප්පත්තියෙන් ලබන දේවල් නෙවෙයි. ධර්මයෙන්ම තේරුම් අරගන්න ඕනේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ මූලික පියවර අන්න ඒක සඳහා යෝගාවචරයා ක්‍රියාත්මක වෙනකොට යෝගාචරයේ පැහි ගති මේ අයිය වෙන්න හදන ගති මේ අක්ක වෙන්න හදන ගති මේ අභිධර්ම පාඩම් මෙතෙන්ද දාන එක මේ පොතේ දැනුව සම්පූර්ණ අරියාදුවට ඉදිරි වෙන දේ වෙන හැටියට ප්‍රකාශ කරනවා නම් ප්‍රශ්න අහනකොට ඒකට අපදානින්ම සම්පාදනය කරනවා වගේ ඇති වෙච්ච හැටි කියනවා නම් එච්චර අමාරු නෑ මේ නිසා හරි ලේසි මුස්ලිම් මිනිසෙකුට මේක කියලා දෙන්න මේක හරි ලේසි කතෝලික මිනිස්සුකට මේක කියලා දෙන්න. මොකද මේ මිනිස්සුගේ ඔළුව කුහුවල් වෙලා නැහැ. මෙන් භාවනා කරනකොට මෙහෙම වෙනවා හරි. එහෙම වෙනකොට උඹට ඒකීදී සතිය පවත්වන්න පුළුවන්ද කියලා. පුළුවන්. දැන් බොහොම ලස්සනට ආඩම්බරෙන් කියනවා. අද මම අර ඉදල්ලක් හදාදා හිටියා මිට මිට ගහ ගහ. එතකොට අර ඊ ආපු ඇමරිකන් නාමතුරු මයි ළඟට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මේ හිටගෙන ඉන්නකොට ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද කියලා. මම ඉතින් රවල බලලා මොකක්ද දාන්න තියෙන්නේ කියලා. සංස මෙහෙමයි මේ අද දවස් දෙක තුනකට පස්සේ ඔන්න මේක තැම්පත් වෙලා ඔන්න ආනපානේ පොඩ්ඩක් ආනපානේ කරන්නේ තැම්පත් වුණා එහෙන් නලිනු මෙහෙන් නලිනු නිකන් අරියාදු පාටවල් එනවයි කියලා. මම මේක ඔබට සන්තෝෂයක්ද කනගාටුවක්ද කියලා. ඒකෙච්චර කියන්න බෑ ස්වාමීන් වහන්සේ මම මේ වෙච්ච දේ කියන්නේ. එතකොට මං ඇහුවා මේක මේ වෙද්දිත් ආනපානේ ළඟ තියනවද කියලා. බැලුවේ නෑනේ. මං එහෙම බැලුවේ නෑ. ඉතින් මං කොහොද හිටගෙනම කියන්න බැරිද මේ එහෙමෙන් ඇවිල්ලා මේ උලීලි පාටි, ඉඟිබිගි පාටි, කෝච කරච්චල් කරද්දී සතිය අරමුණේ තිබුණාද කියලා. මට හිතෙන්නේ නම් තිබ්බ කියන එක ස්වාමීන් වහන්සේ. මම කොහොමද දැන් මොකද කියන්නේ? මට සතුටක් තියෙනවා කිව්වා දැන්. මම ඊගාව කියලා වාඩි වෙන්න ඕනේ කිව්වා දැන්. වාඩි වෙලා බලන්න ඕන ආයතන මේ මේ නලියවට සතිය පාත් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙනකොට ඒ ඒ sannivedane වෙනකොට ඒ යෝගාවචරයට වෙන සතුට වගේම සතුටක් සම්බන්ධ වෙන පාර්ශව කරුවෙක් වශයෙන් මටත් එනවා. මචං කාරණේ කිව්ව කාරණා කියනකොට අපදානියම සපේලා කතා කරන්න පුළුවන් මේ අභිධර්ම හැටියට මෙහෙමයි පොතේ හැටියට චිත්ත වීදිය මේකයි කිව්වනම් කන රත් වෙන්න ගහන්න හිතෙනවා මට මොනවද මේ කතා කරන්නේ? අපි ආවේ මේ අභිධර්ම පාඩම් කරන්න නෙමෙයි නෙමෙයි අටුවාව කියවන්න නෙමෙයි තමන් භාවනා කරනකොට වෙච්ච දේ. ඉතින් ඒක නිසා මතක තියාගන්න ඒ වගේ දෙයක් ප්‍රීතියක මත්තර පහළ වෙන තියෙන ප්‍රීතියක පෙරනිමිත්තක් කියලා හේතු ගන්නඳ භාවනා කරලා හොඳට රිදෙන්ට ටොක්ක්ක් කනලා හරස් ප්‍රශ්න හරහා තමයි තේරුම් කරලා දෙන්න පුළුවන්. නැත්තම් යාට පේන්නේ මගේ භාවනාවට වෙච්ච හරි ආදුවක්. මගේ භාවනාවට වෙච්ච කරදරයක් කියලා. ඉතින් අන්න ඒ වාගේ මේ කරදරයක් හරි ආදුවක් වශයෙන් මතු පිට පෙනුම තියෙන මේ ලකුණු මේ නිමිති මේ සංඥා ඉස්සරහට එන්න තියෙන වටිනා ප්‍රීතියක පෙර ලකුණක් කියලා වටහා ගැනීමට මම කියන විපස්සනා. ඒකේ Taman දෙන අර්ථකතනේ හැටියටයි සිද්ධ වෙන්නේ. උපාය මනසිකාරයෙන්ම මේක ගන්නෙ. පත මනසිකාරයට දාලා භාවනා කල්පනා කරනවා විතරයි ගන්න පුළුවන්. ඒත් ගුරු උපදේශ නැතුව බෑ. හැබැයි ගත්තොත් එක දවසක් ගත්තොත් උන්දට කවදාකවත් ඒක අමතක කරන්න බෑ. ඒ ඒ මනසේ තියෙන මේ හැකි සංඥාව. මේ මනසට අපි දෙන ඉන්ජෙක්ෂන් එක ඒ මනසේ අම්මා මලක් ඉසගිනි ගත්තත් එයා දන්නවා මේ අසර මැද සතිය තියෙනවා. අම්මා මැරෙනවා ඉතින් මොන කරන්නේ? ඉතින් අම්මා මැරෙන බව දන්නවම සතිය තියෙනවා. කියලා ඒ ඒ කංකරකල් වැත්තක දාලා Tamanට හැරමිටිය වගේ තියෙන මේ සතිය මම අතනෑර යන දෙයක් මේක සද්ධා වගේ පැන්සලෙන් ලියලා ඉරේසර් කෑල්ලෙන් මැකුවා වගේ එකක් නෙවෙයි. මේ වීර්ය වගේ තටමලා ගන්න දෙයක්වත් නෙවෙයි. බුදු සමාධියක් නෙවෙයි මේකට ප්‍රඥාවක් නෙවෙයි මේ සතිය. ආන්නේ විදිහට මේ සතියේ විපස්සනා ඌරුව විපස්සනා නෙම්ම මේ විපස්සනා සංකල්පනාව කොහොම එන එකක්ද මේක ජම්මෙන් එන එකක්ද එහෙම නැත්නම් ආభాසයෙන් එන එකක්ද කියලා නම් කියන්න බෑ. සමහරුන්ට එන්නෙම නැහැ. මොන જાතියෙන්වත් එන්නේ මේ භාවනා කරනකොට පොඩ්ඩක් මොනවාරි වෙච්ච ගමන් වීදුරු භාණ්ඩයක් පොළොවේ ඇදගෙන වටනවා වගේ කුඩු වෙලා ඉතින් ඉසాత බැඳගෙන අඬනවා. මේ තියේදී සතිය කොහොමද පවත්වන්න ඕන කියන එක නෙවෙයි යාට හිතෙන්නේ මේ මට මාර බලවේගයක් ඇවිල්ලා මට ආර්යා කරදර කරා මෙයා කරදර කරයි කියලා අඬන් ඉන්න බබාගේ ඇහැට ඇන්න වගේ අර ප්‍රීතියේ මූලික ලක්ෂණ එහෙම නැත්නම් කියන මේ කුද්ධිකා ප්‍රීතිය හතුරෙක් වගේ යුද ප්‍රකාශ කරනවා. මුත් යෝනිසෝමනස්කාරට දාලා යෝනිසෝමනස්කාරත්වයේ පළවෙනි පළවෙනි වතාවල වෙන්නේ නැහැ. ඒ වගේම කමඨාන සුද්ධ කරත් ඒක ඇඟට දිරව ගන්නෑ. ටිකක් කල් යනවා. ආන් මේ විදිහට මේ එන ලකුණ යම් යම් උපමාන දිගේ හරි හැටියට වද්දාගත්තොත් හරියට අවබෝධ කරගන්නවට බුදුහාමුදුරු පුංචි ලකුණු දෙකක් දෙනවා. එකක් කියනවා මේ ඇතිවෙච්ච ආනාපානයේ තියෙන සතිය හෝ මේ පිටින් එන කංකරච්චල් භාවනාව නිසා අපේකද්ද නැද්ද කියලා අපදානෙම සපෙලා කියන්නේ. මේ ඇති වෙන කම්පන චංචල ගතිය උණුසුම් සිසිල් ගතිය කූඹි දුවනා වගේ ගති කහන එක භාවනාවෙන් ආපු එකක්ද නැද්ද මේ අපදාණයෙන් සම්පාදනය කරනවා කියලා කියන්නේ තමන්ම ඒක පරීක්ෂා කරලා බලලා කැමැති අකමැතික වෙනම දෙයක් මනාපමනාප වෙනම දෙයක් මේක භාවනා කරපු නිසා ආපු එකක් ආනේක කියන්න පුළුවන් නම් එක ලකුණක් ලැබෙනවා එතකොට තමයි ආනාපානෙත් එක්ක හොඳට සම්බන්ධ වෙලා හිතේ කාමච්ඡන්දේ නැහැ. ව්‍යාපාදේ එන්න තියෙන එකත් මේ විදිහට අයින් කරගන්න ඕන නිදිමතක් කොහොමඩක්වත් වෙන්නේ නැහැ. අතීත අනාගතේ හිත දුවන්නේ සැකයක් නැති බවට කෙලෙස් අඩු වෙච්ච බව Tamanටම වටහා ගන්න පුළුවන් නම් ඒක දෙවෙනි ලකුණ. ඉතින් මේ දෙකම අමාරු පොත් කියවන කට්ටියට. මේ දෙකම අමාරුයි මේ මෛත්‍රී බුදුහාමුදුර සකල නිවන් දකින්න ඕනේ කියලා දන් දෙන කට්ටියට අමාරුයි. අනේ දන් නොදී ඉන්න එපා. දන් දෙන්න. නැත්නම් අපිට ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. මම මේ කියන දෙමලේ තේරුම් ගන්න කියන එක විතරයි මම කියන්නේ. දන්න දේ හිතුවත් මේ අපිට මේ වැඩේ කරගෙන යන්න හම්බ වෙන දන් දෙන්න. හැබැයි දන් දුන්නට කවදාකවත් පීචි සම්බොජ්ජංගේ පහළ වෙන්නේ නැහැ කියන එකයි මම මේ කියන්නේ. ඒ පහළ වෙන එකට පීචි සම්බොජ්ජංගි කියන්නේත් නැහැ. මොකද පීචි සම්බොජ්ජංගි කියන්නේ උපේන දෙයක්. ඒක උපාය මනසිකාරයෙන් උපයන්න ඕන. ඵත මනසිකාරයෙන් උපයන්න ඕන. යෝනිසෝ මනසිකාරයෙන් උපයන්න ඕන උපයනකොට ඉස්සල්ලාම දැනෙන්නේ Tamanටයි. ඉස්සල්ලාම දැනෙන්නේ Tamanට. පස්සේ තමයි කර්මස්ථානාචාරිවරව දැනගන්නේ. ඉතින් නමුත් මේක මේ විදියට නිසි ක්‍රමයට අවබෝධ කරගන්නවයි කියන එක බුද්ධෝත්පාද කාලයක ඇර කවදාකවත් වෙන්න බෑ. කවදාකවත් වෙන්නේ ඒක බුදුරජාණන්සේ පැහැදිලිවම දේශනා කරනවා අපිට සම්මා දිට්ඨිය ඇති වෙන්න පරතෝ ഘോഷය බුදුබණ ඇහිල්ල එවන්ටන් කියනවනම් බෞසුත ඥාන අත්‍යවශ්‍යයි. ඒ බුදුබණෙන් තොර විරහිතව අපි ලබන මේ සියලුම භෞතික ඥාන එකයි ලෝකේ කරන්නේ මේ ලෝක වඩඩක සුසාන වඩඩක ලෝකේ වර්ධනය කරනවා සුසාන භූමි වර්ධනය කරනවා. එවෙන් කවදාකවත් අවබෝධයකට යන්නේ නමුත් මේ දේ ලෝක වඩක සුසාන වඩක නෙවෙයි මම මෙතෙක් කල මේ වගේ දේවල් නිසා කොච්චර භාවනා අතරලා අතහැරලා දාලා ගිහිල්ලා තියනවද? මේක වැරදි කියලා හිතලා හිත නරක කරගෙන තියනවද? කමටහන මාරු කරලා තියනවද? ගුරුවරු මාරු කරලා තියනවද? භාවනා මධ්‍යස්ථාන මාරු කරලා තියනවාද මෙච්චරම ධර්මයේ අපේ දිහාවට එනකොට අපි ඒ ධර්මයට උණු වතුරක් කළා තියනවාද මූණට කෙල ගහලා තියනවාද ඒ නිසා අනිත් දවසේ හැබැයි හොඳක් තියෙනවා ධර්මයේ අනාත්ම දෙයක් නිසා අපිත් එක්ක වෛර බැඳගෙන නැහැ අපි යාට නොසලකා හිටියා කියලා වෛර බැඳින කවදා හෝ හරි විදිහට කල්පනා කරපු ගම ධර්මයේ විකසිත වෙන්න පටන් ගන්නවා පිපෙන්න පටන් අර ගන්නවා Taman දයාට අනුකම්පා කරන්න පටන් ගන්නවා. ඒක නිසා එක දවසක හරියටම Taman දැනගෙන මේ මොන බාධක කරදර නරක ප්‍රවෘත්ති ලෙඩ දුක් කරදර මොනවා තියේදිත් තමන් කරන භාවනාව නැත්නම් තමන්ගේ මේ සතිය තමන් ඉන්න ඉරියව්වට හිත යොදන්න පුළුවන් ගතිය මයි ළඟ තියෙනවා කියන එකටයි මම මේ ලොකු චිත්‍රයක් අඳින්නේ. ඒකට කියන්නේ භාවනා කර කර ඉන්නකොට අරමුණේ ඉන්නකොට নানা ආකාර දෙවිවලින් කැසිල්ල කරකිල්ල කම්පන චංචල කූඹි දුවනවා වැස්සට තෙමෙනවා රතු කුණුසුම් බුබුලු වෙනවා සීතල බුබුලු වෙනවා මේ සේරම එන්නේ යෝගාවචරයට යෝනිසෝමනසිකාරය තියෙනවද කියලා බලන්න යෝගාවචරයට පතමනසිකාරය තියෙනවද කියලා බලන්න යෝගාවචරයට උපායමනසිකාරය තියෙනවද කියලා බලන්න ඒක ඉබේ හම්බෙන එකක් නෙවෙයි ඒක යෝගාවචරය විශ්ින් කරන අනුග්‍රහිතයක් ඒකට කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා ඒක නිසා මේ සුත්තමේ ලැබෙන දේවල් විපස්සනා වශයෙන් අනුග්‍රහිත යනකොට යෝගාවචරය අරමුණක් දිගේ ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවක් දිගේ ගිහිල්ලා තියෙනවා. සෑහෙන දුරට මේ දී ඇති தත්ත්වයට යටතේදී කෙලෙස් අඩු වෙලා තියෙනවා. එතකොට මේ ශරීරයෙන් කවදාකවත් නැති 아무තු සංඥා වගේක් එන්න ගන්නවා. මේ ශරීරයේ තියෙන හිතේ තියෙන ප්‍රනීත හිත ප්‍රනීත වීම නිසා අපිට වෙනද නොදැනෙච්ච මේ හෘද වස්තු ගැහෙන ගති නාඩි වැටෙන හැටි, කන්සිලු වල නලියන ගති, ඇස් කෙවෙනි වල නලියන ගති, නහය දෙපැත්ත නලියන ගති මොනවාදෝ වගේක් එන්න පටන් ගන්නවා. මේ හැමදේම හිත ප්‍රනීත වීම විචිතයක් ශරීරයේ කොයි වෙලාවෙත් තියෙන එකක් දැනෙන්නේ දැන් විතරයි. යෝනිසෝ මනසිකාරයේ තියෙන එක නායක ප්‍රීතියට හේතුවක් කරගන්නවා අයෝනිසෝ මනසිකාරතින අමනයෝ පෘත්තග්ජනයෝ වැරදිට කල්පනා කරන කට්ටිය මේක නිසා භාවනා දමල ගහලා යනවා. ඉතින් ඒ ආකල්ප මේ වෙනස භාවනාවෙන් එකක් නෙවෙයි සම්මාදිට්ඨිය හරයන එකක්. යෝනිසෝමනසිකාරය හරයන එකක්. ඉතින් මේවැනි දෙයක් ධර්ම සාකච්ඡාවකදී මතු කරගෙන කමඨාන් සුද්ධ කරනලාක මතු කරගෙන හරියටම නඩු ඇහිලා හරි පිළිතුර ලැබිලා අනිත් දවසේ ගිහිල්ලා ඒක සාක්ෂාත් කරණය කරනකොට ඒක අවබෝධ කරනට අර දැනුවට පුදුම පන්නරයක් එන්න පටන් හැම වැරද්දක් කෙනකොටම Taman හිතනවා කරගෙන යන්න. හරි හරි ඒගොල්ලෝ ඇවිල්ලා මට කංකෙද්දිරි ගෑවට කං කරච්චල් ගෙරුවට මගේ සතිය ගැඩිලා නැහැ. මට අරමුණත් එක්ක ඉන්න පුළුවන්කම තියෙනවනේ කියලා. නැවත නැවත මේ අරමුණම අරසා කරන ධර්මයේම අරසා කරන ගතියනකොට යාට ධර්ම ආරක්ෂාව ලැබෙනවා. පිටින් ඔය එන කංකරච්චල් කම්පන චංචල ගති ඉවසා දරාගෙන ගැඹුරට යෑමේ ශක්තියක් එනවා. ඉතින් මේක අන්තිමට ජීවිතයට සම්බන්ධ වෙනවා අපිත් එක්ක ඇසුරු කරන හැම කෙනෙක්ම අලි වාතයක්. පුල්ලුවන් තරම් උදේ ඉඳලා හැන්ද වෙනකම් අපිට කරදර කරා. නෑ දෑයෝ කිව්වොත්, කිට්ටුවන්තයෝ කිව්වොත්, දන්න අය කිව්වොත් ඒක ඉතින් මොකුත් නෑ බේරන්න බැරි ලෙඩක්. වැඩිම අපේ බාල්දියට කුණු බාල්දියට ඒගොල්ලන්ගේ කුණු ගෙනත් දාන එක තමයි කරන්නේ. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ ඉතින් මේ පැත්තකට ආවට පස්සේ අපිට නෑදෑ වෙන්නේ මායя තමයි. ඒ ඇවිල්ලා පොඩ්ඩක් කොනිත්තලා බලනවා. පොඩ්ඩක් නිකන් ඉගිබිගි දාලා බලන. ඉතින් හොසලංගි මැස යන්න බැරි මනුස්සයට මායත් එක තරහ වෙලා භාවනාව පැත්තක දාලා සතිය වඩන්න බෑ කියලා. එයාට ප්‍රීතියක ලකුණක්වත් දැකන්න හම්බෙන්නේ නැහැ. උද්දී ඉඳලා හැඳ එනකන් හොස්ත දික් කරගෙන එන ගහච්ච සෝම් පිටිනක් වගේ මූණ හදාගෙන ඉතිම් භාවනා කරනවා. ඉතිම් භාවනා කරන මොන පිස්සුද අහල පහල ඉන්න මිනිහට තියෙනවා මේ හාදයා දුක නැති කරන්න තියා තිබුණට වැඩි දුකක් බදාගෙන නටන කෙනෙක් කියලා. ඒක ලාභෝ කියන මම නෑ මම බුද්ධ ශ්‍රාවකෙක් කියලා. ඉතින් බුදුහාමුදුරන්ට මොකද වෙන්නේ? එතකොට බුදුහාමුදුර සුගත වෙන්න බෑනේ බුදුරජාණන් වහන්සේ ගමන ගියේ hina වෙවි. ගුරුරෙක් හිටියේ නෑ සදායක හිටියේ නෑ තීනාසන තිබුණ නෑ කමට හද දෙන්න කවුරක්වත් හිටියේ නෑ. පැමිණි හැම දුකක්ම දරාගෙන සුන්දර වූ ගමනක් වැඩි ස්වාමීන් වහන්සේ නමක්. මේක කියනකොට මට උගන්වපු මහත්ෙක් මට කියනවා මේක ටිකක් සිංහල බුද්ධ ආගම නැත්නම් බුද්ධ ආගමට අදින කතාවක් වෙන්න පුළුවන්. බලන්නේ කියලා වෙන ඕනම කෝවිලකට වෙන ඕනේ පන්සලකට පල්ලියකට යන්න මිනිඔලු දරාගත්ත සර්පයෝ වෙල්ලට වටලාගත්ත දාල පෙරාගත්ත ලේ හලාගත්ත ආයුධ ගත්ත යක්කුයි සාන්තුරු විතරයි දකින්න හම්බෙන්නේ. පන්සලකට උඩ ඉන්න බුදුහාමුදුරුවෝ ලස්සනට hina වෙලා එන කෙනෙක් දිහා බලාන ඉන්න එකම රූපයයි බුදුහාමුදුරුවෝ විතරයි. උන්දා විතරයි අපිට දුක්ඛ සත්‍ය උගන්වන්නේ. මෙච්චර ලස්සන රූපකින් 80 මහා ව්‍යංජන දෙසිසක් පුරුෂ ලක්ෂණ සහිතව මේ hina වෙලා බුදුන්සේ දුක්ඛ සත්‍ය ගැන කතා කරනවා. අර ඔක්කොම අර සැපදෙඤ්ඤම් මේ සැපදෙඤ්ඤම් ස්වර්ගයට යවඤ්ඤම් කිව්වට යනකොට අඹල තියෙන රූප දිහා බලන මොනතරම් විකාරද කියලා. ඉතින් අපි බුදුහාමුදුරන්ට මේ වගේ මූණ අට කරගෙන එන ගාච්ඡ සොම්පිටින වගේ තියාගෙන අපිට කියන්න පුළුවන් ද අපි බුද්ධ ශ්‍රාවකයෝ කියලා. අපි බුද්ධ ශ්‍රාවකයන් නම් අපි hina වෙවි ඉන්න ඕනේ. අපි hina වෙවි යන්න ඕනේ. හැබැයි මේ පිස්සු කෙලින්න නෙමෙයි සතිය පිහිටවන්න. භාවනා කරන්න. ඒ නිසා හරියට මේ තම ප්‍රීති සම්බොජ්ජංගය හිත්වදින වෙලාවට ඇඟට වදින වෙලාවට Tamanට කවදාකවත් මේ භාවනා කිරීම වරදණ්ඩයක්වත් දඬුවමක්වත් විදියට පේන්නේ විනෝදාංශයක් වෙනවා. කරන කරන වාරයක් පාසා හිත ප්‍රමෝදයටපත් වෙන්න පටන් ගන්නවා. එතෙන්ට එනකන් ඇදපන් වෛරෝ බරභාගේ කියන්නේ තීන් දඟලන. ඉසරුවෙන් අවුරුදු 6ක් දුෂ්කරවත පිරුවනේ. ඒ අවුරුදු 6 අපිට හිතා ගන්න බැරි දුෂ්කරවතක් පිරුවා. හැබැයි ඒ වෙලාවේ බණ කියන්න ගියේ නැහැ. කිව්වෙත් නැහැ. පස්සේ ගියා මමත් කෑවත් හැහෙන්න කෑවා. මේ දසපාරමිතා පිරිලා මහබෝසතාන් වහන්සේ නමක් වශයෙන් ඉපදිලා ඔක්කොමත් කරලා නේ අවුරුදු 6ක් ඇවි. ඇත්තටම අපි එච්චර කාලා නැහැ. අපි තාම එච්චර කාලා නැහැ. ඒ නිසා මොකද අපි ශාසනයක ඉන්න නිසා. ඒ නිසා භාවනා කරනකොට බලන්න ආනාපානේ වැඩෙනවයි කියලා කියන්නේ ඒක අනායාසයෙන් සිදුවෙන තැනදී විතරයි. සක්මන් කරනවා කෙරෙනවා කියන්නේ ඒක අනායාසයෙන් සක්මන් වෙනකොට තමයි. ඒක ඉබේ එන්නේ බොහෝ කොට මෙනෙහි කරමින් බොහෝ කොට යදෝමින් ඒ ස්ථානයේ සිද්ධ වෙන්න ඕන. සිද්ධ වෙනකොට ඔන්න අපිට තේරෙනවා අම්මා ගඩොක්කට ගියා වගේ, ආව පැලැස්සට රිංග ගත්තා වගේ, මුවා මුවාගේ පැලැස්සට රිංග ගත්තා වගේ අපිට ගෙදර ගියා වගේ ගතියක් ඇති වෙනවා. at home. ආනෙතෙන් තමයි බහන වැඩෙන්න පටන් ගන්න. ඒකට පළවෙනිම ලකුණ තමයි මේ ප්‍රමෝදය. Tamanට සතුටක් ඇති වෙනවා. අනේ මම මේ ගමනට කොච්චර වෙහෙස කරලා ආවත් අද සතුටු වෙන්න පුළුවන් තැනක ඉන්නවා. මම සීලෙන් පොඩ්ඩක් තැනකට ඇවිල්ලා ඉන්නවා. සමාධියෙන් තැනකට ඇවිල්ලා ඉන්නවා. ප්‍රඥාවෙන් තැනකට ඇවිල්ලා තියෙනවා. මට ලැබෙන අතවාසිය තමයි ප්‍රීතිය. මට ලැබෙන අතවාසිය තමයි තරුණ ප්‍රීතිය. ඒකට කියනවා ප්‍රමෝදය කියලා. එන්නේ ප්‍රමෝද ගතිය නැත්තම් කෙනෙක් තුල ඒ මනුස්සයත් එක්ක ඇසුර ටිකක් අනතුරුදායකයි. ජීවිතේ ජීවත් කරවන්නේ නැති මිනිස්සෙක් එක්ක ඇසුරු කරනවා කියලා කියන්නේ මහා ණයක්. නමුත් ජීවිතේ ජීවත් කරන මිනිස්සු ගන්න ඉතාමත්ම අඩුයි ලෝකේ. ඔක්කොම කඹරණ එක තමයි කරන්නේ. Tamange සීවේ නෙවෙයි අනුන්ගේ දේවල් ඔලිය බදාගෙන අර යුතුයකම් මේ යුතුයකම් කියලා කටයුතු කරනවා. මොකද එහෙම කෙනෙකුට වුණත් හරියට මේ ආනාපාන සතියක් වඩලා සක්මන ටිකක් කරලා අර සංසාරයක් ගෙනාවු මෝහ පටල සංසාරයක් ගෙනාවු අර මලකඩ එක සති පහරකින් එක යෝනිසෝමනසිකාරකින් ඇති කරන්න පුළුවන් ඊට පස්සේ ආට තේරෙනවා නෑ ඒව ඉච්චරම ස්ථිරහානියක් කරලා නෑ මට සතිය පිහිටවන්න පුළුවන් මට වරින් වර තරුණ ප්‍රීතිය පහළ වෙනවා මම මේක වැඩි වෙන විදිහට කටයුතු කරන්න ගන්න කටයුතු කරන්න ඕනේ කියලා බැලුවොත් එයාටම තේරෙනවා සප්පාය කරනු මොනවද? එහෙම නැත්නම් සක්කච්ඡකාරී වෙන්න ඕනේ මොකේද? මොකද්ද මම නිතිපතා කරන්න ඕනේ කියලා සාතච්ඡකාරී, සප්පායකාරී, සක්කච්ඡකාරී කියන කරුණු වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් එයා ඒක සම්පාදනය කරලා කරලා කරලා කල්යාණ මිත්‍රොත් හම්බ වෙලා බණත් කියලා මේක තනවා වඩා ගන්නකොට ඔටටි බොහොම බලවත් විදියට ඒ ප්‍රීතිය එන්න පටන් අර ගන්නවා මේ දේශනා මාලාවේ ආරම්භය විතරයි මම මේ ලබා ගැනීම සඳහා මේ තොරතුරු ඉදිරිපත් කරේ අපි මේ වෙනකොටත් තැහෙන වෙලාවක් ගත කරලා තිනවා පැය ඉක්මවලා ඒ සමන් මෙතනින් අපේ දේශනාව දවසේ පළවෙනි දේශනාව නතර කරනවා සිළු දිනාටම තමන් කරගෙන ගිය වැඩවලින් ඉදිරි බලන්න ධෛර්යයක් ඇති කරගන්න තරුණ ප්‍රීතිය පහල කරගන්න මේ දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනා මෙතනින් නැත කරනවා ශිළු දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා